අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 158 වෙනි නිවාසික නිවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලේ පැමිණලාදී ඉඳා සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 සත්ත නිද්දස වත්තුනි තීති අවසර කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන වෙලාවක් ඒක කාගෙත් වගේ ජීවිතයට වැදගත් අවස්ථාවක් ඉතින් ඒ වගේ වැදගත් වැඩක් කරනකොට අපි ඒකට පේවීමක් එවන දෙකට සූදානම් වීමක් කරනවා වැදගත් අවස්ථාවේ වැදගත්කම දැක්වීම සඳහා. ඉතින් ඒ වාගේ අපිට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනයේ මේ වාගේ පූර්ණ කාලින භාවනාවට අවස්ථාවක් ලැබෙනවා කියන එක ඒක දුර්ලභයි. ඒ දුර්ලභභාවය අපට වඩා හොඳට වැටහෙන්නේ බෝසතාණන් වහන්සේට නැත්තම් බුදු බව ලැබපු සරුවච්චන් වහන්සේට මොකද සරුවච්චන් වහන්සේ ඒ සඳහා ගත්ත ප්‍රයත්නයේදී අපිට වගේ ශාසනයක් තියෙන කාලෙත් මහන්සි වෙලා තිනවා ශාසනයක් නැති කාලෙත් මහන්සි වෙලා තියෙනවා. මිනිස්සෙක් වශයෙන් උත් මහන්සි වෙලා තිනවා තිරිසන් වශයෙන් උත් මහන්සි වෙලා තියෙනවා. මේ මහන්සි වෙලා වෙලා වෙලා වෙලා කලයුත්ත මේකයි භාවනා ලැබෙන ප්‍රතිඵල මේකයි ඒක අන් කෙනෙකුට කියලා දෙන්නේ මෙහෙමයි කියන එක තේරුම් ගත්තට පස්සේ තමයි ඕනෑම කෙනෙකුට තේරෙන්නේ Taman ආපු ගමනේ කොච්චර අතුරු පාරවල් වල යමින් වරදවා ගනිමින් ඇවිල්ලා ආවට පස්සේ නම් පේනවා මේ බව මුලින් දැනගෙන හිටියනම් මෙච්චර කරදර වෙන්න ඕනේ නෑනේ ෂෝක් එකට පාර පේනවනේ කියලා ඒ ළඟා වෙච්ච ඕනම කෙනෙකුට තේරෙනවා අපි කොච්චරක් නිසි මගතියෙදී අතුරු පාරවල ගිහිල්ලා තියෙනවද කියලා. ඒකට අනිවාර්යයෙන්ම මේ පාරේ දැනටත් ගමන් කරන්න නැත්තඳ කියලා දෙන්න හිතෙනවා. ඔයගොල්ලන්ටත් තියෙන උනන්දුවම මට වගේමයි. මම මේ අද යම් සාන්තියක් ලැබුවා නම් ඒක ලැබියේ ඔක්කොම කරලා නෙවෙයි මෙන්න මේ ටික කෙරුවා නම් ඇති කියලා ඒ ප්‍රතිපදාව සම්පින්දනය කරලා කීමේ හැකියාවක් විතරක් නෙවෙයි අවශ්‍යතාවයක් මතුවෙනවා කියලා සර්වඥාන්සේ මතක් කරනවා මොනම වෙලාවක හෝ මේ ශාසනයේ ප්‍රතිපත්ති පුරන කෙනෙකුට යම් ප්‍රතිඵලයක් ලැබුණොත් ඒක අන් අයට කියන්න හිතෙනවා Taman අර බාහිර එනකොට කොච්චර කතුරු පාරවල යමින් කොච්චරක් අනවශ්‍ය පරිේශන අනවශ්‍ය සොයා බැලීම් කෙරුවද නමුත් මේ ගියාට පස්සේ පේනවා පාර හරි ලේසි කියලා ඉතින් ඒක ගිය කෙනෙකුට ලැබෙන අවස්ථාවක් නිසා ඒ පාරේ ගමන් කරන ආයත මේක sannivedanaya කරන්න ලොකු කැක්කමක් එනවා. ඒක නොකර ඉන්න බැරි එකක් කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. මේ අනුව සරුවචාන්සේ සර්වඥතාඥානෙ ලැබුවට පස්සේ අපි වාගේ මේ මාර්ගයේ සොයමින් ඒ සඳහා මේ වගේ කැප කරමින් පූර්ණ කාලීන භාවනා කරන ඇත්තන්ට මතක් කරලා තියෙනවා මේ ගමනට ගා කඩුම කඩුම නම් අවශ්‍යයි තමයි. එතෙන් අප කැප වෙන්න ඕනේ, පේ වෙන්න ඕනේ. නමුත් පිටු කරලා කියනවා නම් ਸਰවඥතා ඥානෙ ඒවට අනුග්‍රහ අනුග්‍රහ කළ යුතු අංශ පහකට දාලා ਸਰවඥාන්සේ මේ අනුග්‍රහිත සූත්‍රයේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා තාම සාක්ෂාත් කරගත්තේ නැති වූ සම්මා දෘෂ්ටිය අපේ තියෙන මේ යහ දැක්ම පුළුල් දැක්ම පස්සාකාරකෙන් අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි මේ ඇද දෘෂ්ටිය ඍජු දෘෂ්ටියක් මේ පාටු දෘෂ්ටි පුලුල් දෘෂ්ටියක් මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨියක් බාටපත් වෙන්නේ කියලා. පංචෛ භික්ඛවේ අංගේ සමන් අංගේ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝඵල විමුක්තියාච චේතෝඵල සමාපත්තියාච කියලා ප්‍රඥාඵල විමුක්තියාච ප්‍රඥාඵල විමුක්ති සමාපත්තියාච කියලා පස් ආකාරයකින් අනුග්‍රහ කරන ලද මේ දෘෂ්ටිය සම්මාදිටියක් වඩපත් වෙනවා. ඉතින් අපි මේ 158ක් කරපු හැම වැඩමුළුවේම පළවෙනි දවසේ මේ අනුග්‍රහිත පහ මතක් කරගත්තා. ඒක වැඩමුළුවට කරන අනුග්‍රහයක් වගේ. අපි එක එකනේ පුද්ගලිකව කරන ප්‍රතිපදාට කරන අනුග්‍රහයක් වාගේ. ඒ වගේම සමස්තයක් වශයෙන් අපි පිරිසක් කරන අනුග්‍රහයක් වාගේ. ඒ අනුග්‍රහ පහකට පිටු කරලා දක්වන සරුවචනාංශ ඉස්සල්ලාම් පෙන්නන්නේ සීලානුකයි. සීලානුකයි කියන්නේ මේ වැඩමුළුවට ඉඳි ඉස්සල්ලාම අපි දැනුම් දෙනවා කට්ටියට මේකත් ලංකාවේම කෑල්ලක් පොළොවේම කෑල්ලක්. හැබැයි අපි මේ වැඩේට පෙවීම සඳහා අපි එක විදියක සීල තලයක සීල ශික්ෂාවක පිළිටන්න ඕනේ. ඒ නිසා අපි අඩුම වශයෙන් ඔක්කොමලා අට සීල් වලට එනවා කියලා අපි එකඟතාවයක් ගන්න. ඒ එකඟතාවය අට සීල් වලින් විතරයි නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. පන්සිල් වුණත් ඇති. මම දස සීල්, සංහුනේර දස සීල්, උපසම්පදා සීල් කියලා ප්‍රශ්න නැහැ. අපි මෙතන පදනමක් සකස් කර ගන්නවා. ඒ ඇත්තට අපි කියනවා වැඩමුළුවේ නේවාසිකයෝ කියලා. මෙන්න මේ සීලය කෙනෙක් කොච්චරක් නැත්නම් සීලයට කෙනෙක් කොච්චර කනුග්‍රහ කරනවද කියන එකෙන් තමන්ගේ මේ ප්‍රතිපදාවේ දියුණුව සැලසෙනවා. සීකෘති කියන සීලානුගායිතිය කියලා. අද අපි කතා කරන්න හදන මාතෘකාවේදී ඉස්ලාම කතා කරන්නේ මේ සීලය පිළිබඳ කෙනෙක් පිළිපදින හැටි. ඒකේ තියෙන වටිනකම තමයි අපිට බුදු කෙනෙක් පහළ වෙලා නැත්නම් manussාත්තු ප්‍රතිලාභයක් නැත්නම් චන සම්පත්තිය ලැබ නැත්නම් ඉතින් දිගටම දුස්සීල තමයි. තිරිසන් ලෝක ගත්තත්, මනුස්ස ලෝක ගත්තත්, යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ දුස්සීලකමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් manussත් පැටලාබේ ලබලා ක්ෂණ සම්පත්තිය දැනගෙන විහිං ඊළඟන සීලයක් රකින්නවා නම් ඒක ඉතින් සුවිශේෂී දෙයක්. ඒක මේ අබරන් සීල් රැක්කා වගේ සීල්පද ගොඩක් කටපාඩම් කරන එක නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒ රකින්න සීලය සමාදන් වෙලා ක්‍රියාවත් වෙනවා නම් ඒ කෙනාටමත් තේරෙනවා පිරිසිදු වීමක්, සිල්වන්ත වීමක්, උසස් වීමක්, වසවා තැබීමක් සිද්ධ වෙනවා කියලා. කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් සිල්පද කිව්වට රැක්කා, පැටෙව්වට රැක්කා. නමුත් මේක බූරුවගේ පිටේ හකුරු බැඳා වගේ ඌට කිසි රසයක් නැත්නම් එයාට අසත්පුරුෂයි කියලා කියනවා. යම් කිසි කෙනෙකුට සීලපත සමාදන් වෙන්න වෙන්න සත්පුරුෂ සංසීවණයට පිළ සද්දම්ම ශ්‍රවණය වෙලා තමනුත් එන්නේ එන්නේ එන්නේ ඉස්සෙන බව උසස් වෙන බව ආර්ය භාවයට පත් වෙන බව දන්නවනම් ඒක නාට කියත හැකි තියෙන පස්චිම භවිකයේ තමයි මේ ආත්ම නිවන් දකින්න හදන්නේ. එයාට තේරෙනවා. මේ තේරීමට වගේම ඒකේ නා ඉන්න සමාජයේ ආචාර ධර්ම වශයෙන් අනුන්ටත් තේරෙනවා මේ මනස හික්මෙනවා. නැචා සීතල වෙනවා. මේ මනස ශිෂ්ටාචාරගත වෙනවා. මේ මනස එන්න වගේ ප්‍රශ්න ඇති කරගන්නේ කියන එක තේරෙනවා. ඒ නිසා සිල් රහිත සමාජය අපායක්. සීල් සහිත සමාජේ නිවන් දැක්කවා. සමාජික වශයෙන් නිවන් දැකීමක් තමයි සීලය කියන්නේ. ඔක්කොමලා සීල් රකින්නවා නම් එහෙම සමාජය බ්‍රහ්ම සමාජයක් වෙනවා. එහෙම සමාජයක් දේව සමාජයක් වෙනවා. ඒ සමාජය ආර්ය සමාජයක් වෙනවා. ඉතින් සමේ සීලෙ මහ විශාල ප්‍රකාශ ශක්තියක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක. ඒක නිසන්වන්ට එනකොට අපි කරන එක සංග්‍රහව තමයි සීල් සමාදන් කරනවා. ඒ දෙක සුත අනුග්‍රහිත මේ දැන් කරන්න හදන දේ. අපි කොච්චර උගත් වුණත් කොච්චර ධර්ම දැනුම තිබුණත් භාවනා කරන අතරේ නැවත නැවතත් ඒ අදාළ ධර්ම කොටස් ටික අලුත් වැඩිය කරලා දෙනවා. අනිත් උපදේශ පන්ති නැවත නැවත සීපත් කරනවා වගේ. ඒ නිසා ඒ ධර්මයේ කෙරේ යම් කිසි කෙනෙක් ගෞරවයක් දක්වනවා නම් ඒකට අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඒ හැඩෙන් ඒ ධර්ම ගෞරවය දක්වන ස්වරූපෙන් ඒ පුද්ගලගේ සත්පුරුෂ සත්පුරුෂ ගුණය තේරෙනවා. මොකද මේ ඇහෙන ධර්ම වලින් කවදාක අපිට PhD එකක්වත් ඩිග්‍රී එකක්වත් ඩිප්ලෝමා එකක්වත් මොකක්වත් හම්බෙන්නේ නැහැ. ඒක මම 100 200 සාතික කරනවා. නමුත් තමයි තේරෙනවා මේ ප්‍රතිපදාවට අවශ්‍ය කරන්නා වූ සිටියම වගුව තොරතුරු ටික ලැබෙනවා. ඒ නිසා අපි මේ ධර්මයේ අහන වෙලාවට නිකන් gedara dore ඇහෙන බණක් විදියට නෙවෙයි අහන්නේ. මේක අහනවා. අහන බණක් කියන මේක අපටමයි කියන්නේ කියලා අහනවා. එතකොට ඒ කියන කෙනත් පිළිහිට ලබන කියන අතර අහන කෙනත් පිළිහිට ලබන අහනවා. ඒක ඉතාමත්ම කලාතුරකින් වෙන දෙයක් මේ ලෝකෙ මේ කොච්චර IT ටෙක්නොලොජි එක අපි හිටියත් කවදාවත් දෙන්නේ කතා කරන දේ sannivedana වෙන්නේ නැහැ අද. එක්කෙනෙක් යන්නේ කොයිද කියලා අහනවා එක්කෙනා මල්ලේ පොල් කියලා කියනවා. ඕනම ජනවාදයකට හුඟක් දීලා බලන්න යන්නේ කොහෙද මල්ලේ පොල් ටෙක්නොලොජි එකක් තියෙන්නේ. දැන් බුදුහාමුදුරෝ කියනවා ශිෂ්‍යෝ අහනෝ නැත්තම් අහන මිනිසුන්ට අපි ශිෂ්‍යෝ කියලා කියනවා ශ්‍රාවකයෝ අපි ශ්‍රාවකයෝ මේ දේ ඇහිච්ච තැර කොච්චරද කියලා බලන්න දැන් අවුරුදු 2600ක් ගිහිල්ලත් මේ පණිවිඩේ ඇල්ල පිල්ලක් පා පිල්ලක්වත් වෙනස් වෙලා නැහැ. ඒ අහන්නේ අපි ඒකේ කොටස් කාර්යෝ කරගෙන අපි ඒකේ මේ පංගුකාරයෝ මේ අහලා මේ කණින් ආලේ යහපරෙන් අහන එකක් නෙමෙයි. ඒකට මේ සුතානුගහිත කියන්නේත් නැහැ. කාර්යයගේ මගේ තීන්දුව අහනවා. එහෙම නැත්නම් වෙන කතා කරගෙන යනවා. ඒක එච්චර අල්ල ගන්න දෙයක් නෑ. නමුත් මේකේ තියෙන ගැතිය නිසා සුතානුගහිතාමත් වැදගත්. ඒ නිසා අපි හැමදාම පැයක විතර කාලයක් සුතානුගහිත පිළිබඳ වටිනා කාලසටහනෙ වෙන් කළා තියෙනවා. ඒක තමයි මේ පැය. ඊට පස්සේ තියෙනවා සාකච්ඡානුගහිතී. අද ඇත්තටම මම මේකට සම්බන්ධ වෙන්න ටීචර් ගැන කනගාටු ප්‍රකාශ කරනවා. අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේකට අපි සිංහලෙන් නැත්නම් ලංකාවේ එකට දාගත්ත නම තමයි කමඨහං සුද්ධ කරනවා කියන්නේ. අපි භාවනා කරනකොට ඒ භාවනාවේ තමන්ට වැටහෙනදී සිංහල බෙහෙත් පන්තියක් බීලා බෙහෙත් වල ගුණාගුණ වේදාට කියනවා වගේ ඒ අනුව වේදා දෙවෙනි බෙහෙත් පන්තිය තුන්ඩුව ලියනවා වගේ කමඨාන් සුද්ධ කිරීම උනේ නැත්තම් ඊගා පණිවිඩේ ඊගා බෙහෙත් පන්ති හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සඳහා අනිවාර්යයෙන්ම ගුණාගුණ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා බෙහෙත් බොන එක්කනා වේදා ගාවට යන්න. ගිහිල්ලා වේදාට කියන්න ඕනේ. මෙන්න මේ මේ ලෙඩේ තිබුණේ මෙන්න මේ පංගු ටික තමයි හදලා බිව්වේ අටපතයිකට ඉඳලා බිව්වද නැත්නම් භෝගතල් බාගාට බිඳලා හිඳලා එකට බිඳලා බිව්වද කියන එක වෛද්‍යකම හැටියට වෙනස් ආයුර්වේදේ පත අටයකට හිඳිනවා අපේ පැරණ තිබුණු රාවණා ක්‍රමයේ බෝතල් බාග තමයි ගන්න පත නෙවෙයි ඒකෙත් ඔය කලන් 12ට සීමා කරන්නේත් නැහැ. ඒ බෙහෙත් පන්ති දෙක. මේ බෙහෙත බීපු එක්කනාගේ ගුණාගුණ ලෙඩයි තා මෙදායි තාම හුකන් දෙනව බොහොම උනන්දුවේ. ගේ කිදරි ඉන්න කට්ටිය මොනවා කිව්වත් වැඩක් නැහැ වේදාට. ලෙඩා වැටෙන දේ කියන්න ඕනේ. ඊය තින් බලනකොට අද ඉතාම දුර්වලයි. භාවනා කරලා සාකච්ඡායේ පංගුකාරයන් වාසයෙන් තමයි භාවනා කරලා අත්දකපු දේ මොකද්ද කියලා වටහාගෙන කියන්න එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒක පිළිබඳව කවුරක්වත් ලැජ්ජාවටපත් වෙන්න එපා. මොකද මේ කතා කරන දේ කෙලින්ම තමන්ගේ ඍජු අත්දැකීම කතා කරන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ කියන දණින් පටන් ගන්නවා. ඒ නිසා කතා කරලා කියනවා නැත්නම් මතක් කරලා කියනවා නැත්නම් ධෛර්ය පිණිස කියනවා. කමඨහන් සුද්ධ කිරීමට නොදන්න ගතිය ගුරුවරයාගේ දෝෂයක් මිසක් ආ භාවනා කරන අයගේ ශිෂ්‍යයන්ගේ දෝෂයක් නෙමෙයි. මොකද මේ එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඉපදිලා තියෙන්නේ කාමෙටයි, ಜಾතිය බෝ කරන්නයි. එහෙව් කෙනෙක් අරගෙන වාඩි කරලා භාවනා කරලා නිවනට අදාළ දේ එළියට ගන්නවා කියන එක ඒ බුදුහාමරගේ සාස්ත්‍රය. නැත්නම් බුද්ධ පුත්‍රයන්ගේ සාස්ත්‍රය. කමඨාන් දෙන කෙනාගේ සාස්ත්‍රය. ඒ නිසා ඕගොල්ලන්ට කියන්න බැරි නෑ. ඒක තනිකරම වැඩමුළු සංවිධානයේ වාක්‍ය කියන්න ඕනේ මම වාක්‍ය කියන්න. ඒ නිසා අපි හොඳ තොරතුරු ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ කරුණා කළා කමඨාන් සුද්ධ කරන කතා කරන්න ඉස්සෙල්ලා මේ රාමු අඳුරගන්න. එහෙම නැත්නම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඉතින් එහෙම නේ දවස් 3 නෙවෙයි දවස් 30ක් කරත් sannivedanaක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දෙපාර්ශ්වයෙන් දැනගන්න ඕනේ සාකච්ඡා අනුග්‍රහිතය. නඩුවට අදාළ ටික සාක්කියට කියනවා වගේ භාවනා කරනට ලැබෙන අත්දැකීම ඍජු අත්දැකීම අස්පනා අපිට අත්දැකීම ප්‍රකාශ කරනවා කියන එක අපි අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා. වැඩි හිටියෙකුට දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හරි අමාරුයි. පළවෙනි භාෂාව අපි ඉගෙන ගන්නවා අපි දන්නෙත් නැහැ. විබේම වෙනවා. දෙවෙනි භාෂාව හරි අමාරුයි. ඒ නිසා මේකෙදී අපි ආධුනික වෙමු. මේකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට අපි උත්සාහ කරමු. හිත අනිද්දා අපිට හම්බ වෙන සාකච්ඡා වාරයේදී. ඊට පස්සේ දින අනුග්‍රහිතය තමයි සමතනුග්‍රහිතය කියන්නේ. සමතනුග්‍රහිතය කියලා කියන්නේ අපි මේ කාමයේදී කරන විවිධාකාර අරමුණු දිගේ හිත නන්නත්තර වෙන ගතිය වෙනුවට සරුවචන් වහන්සේත් එක්ක කර්මස්ථානයක් එක්ක ගිවිස ගන්නවා අපි පුළු පුළුවන් වෙලාවෙ හිත මේ උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අත්විඳිය හැකි මේ අරමුණේම හිත පවත්නවායි කිය. ඒක හරියට දෙකේ චක්‍රේ කටපාඩම් කරනවා වගේ. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3යි දෙවරක් 3 8යි කිය කිව කිව කිව කිව කිව කිව ඉඳලා මේක කටපාඩම් වෙන්න ඕන. ඒ වගේ අර කමටහනටම නැවත නැවත හිත යොදමින් ඒ අරමුණේම හිත ආද කරගෙන බැඳගෙන ඒකාග්‍ර කරගෙන Tamange හිතගත නතු කරගෙන කරන පරිේශණයට අපි කියනවා ප්‍රයත්නයට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඒ තමයි භාවනා ජීවිතේ පටන් ගන්න තැන. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ ඒ වගේ දහසකුත් එකක් බාධා කරදර තියෙද්දි ඒ Taman ගත්ත මූල කර්මස්ථානයේ පුළුවන් තරම් දිගට බලන සිටීමෙන් මේ මූල කර්මස්ථානේ නැත්තම් Taman ඉදිරියෙන් තියාගත්ත මේ අරමුණ දිකට බලාිනකොට අරමුණට වෙන විපරිණාමය අරමුණට වෙන පෙරලිය අරමුණට වෙන අනිත්‍යත්වය ඇතිව නැති වෙන හැටි පිළිබඳව අවධානයක් ඇති කරනවා. සමතිදී කරන්නේ අරමුණ නතු කරගන්න එක. අරමුණට නැවත නැති හිත දාලා කාමයෙන් හිත බේරන එක සමත අනුග්‍රහිතය කියනවා. ඒ කාමයෙන් හිත බේරලා හිත අරසාකරනද නිවර්ණ අයින් කරන්න ඉදිරියෙන් තියාගත් අරමුණ දේශ දිගට බලන ඉන්නකොට අරමුණේ මොන මොන විපිරියාස වෙනවද අරමුණේ මොන මොන වෙනස්කම් වෙනවද අරමුණ මොන මොන විදිහට පරිණාමයටපත් වෙනවද අරමුණ මොන මොන විදිහට විපරිණාමයටපත් වෙනවද ඇතිව නැති වෙනවද කියලා අරමුණ දිහාම විවිචනාත්මකව බලන බැල්ම විපස්සනානුගහිත කියන. ඉතින් මේ කියන විදිහට සූතානුගහිතය ශීලානුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සාකච්ඡානුග්‍රහිතය, සමතානුග්‍රහිතය, විපස්සනානුග්‍රහිතය කියන අනුග්‍රහිත පහම අවශ්‍යයි අපේ මේ වංක දෘෂ්ටි ඍජු කරන්න. ඒක අවශ්‍යයි අපේ පාටු දෘෂ්ටිය පුළුල් කරන්න. ඒක අවශ්‍යයි මිච්ඡා වශයෙන් තියෙන මේ දෘෂ්ටිය සම්මාවන්තමට ගන්න. ඉතින් අපේ ඔක්කොගෙම ඒකනම් පරමාර්ථේ අපිට මේ ਸਰවචනාන්තය දෙන උපදේශයේ පොදු වෙන්න පොදු වෙමින්ම තනියමත් තනියමත් බලපාන්න වෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ප්‍රතිසද්ධ කරගන්න ඕනේ. තමන් ගත්ත සීලය අදිෂ්ඨාන කරගන්න. ඒක දිගට ගෙනියන්න. ඒ වගේ මේ ධර්ම දේශනා කරනකොට පරණ දේවල් එක පටලව ගන්න යන්න එපා. මෙහෙන් දෙන කමට අහන ගන්න. මෙහෙන් දෙන උපදේශ ටික මේ දවස් තුනට ගන්න. අර ගෙදරින් ගෙන ආපුවත් එක මේක දාගෙන නිකන් පිළුණු වෙච්ච කිරිහට්ටියකට අලුතෙන් කිරි දාලා දාන දාන කිරි ටික පුස්කනවා වගේ එහෙම නැත්නම් ගොම ගෑවිච්ච මුත්‍රා ගෑවිච්ච භාජනෙට කිරි දෝනවා වගේ gedirin ගෙන අපිව දාගන්න එපා. ඒව නරක නිසා නෙමෙයි මම මේ කියන්නේ හොඳ ඒව ඇති. එහෙනම් අපි මේ කරන්න මේ වැඩේට පටලවා ගන්න ගියොත් ඉතින් එතකොට පිසිගේ බලාමල්ල වගේ වෙනවා. මොනවා තියනවද මොනවා නැද්ද කියන්න බෑ. ඒ නිසා ඒ සුතුමේ ඥානට අවශ්‍ය ටික දෙන්න බලන්නම් අපි. ඒ දෙන ටික මේ වැඩේට සම්බන්ධ කරගන්න. මේ සාකච්ඡා අනුග්‍රහයෙන් පුළුවන් තරම් ඒ උපදේශ ලබාගෙන ක්‍රියාවත් කරනකොට භාවනා කරනකොට සමත අනුග්‍රහිත කරනකොට විපස්සනා අනුග්‍රහිත කරනකොට තමන්ට වැටහෙන දේ අවංකව ප්‍රකාශ කරන්න. ඇති දේ ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න. ඒකට කිසිම සුදුසුකමක් ඕනේ සුදුසුකමක් ඕන වෙන්නේ මේ වැටහෙන දේ පටලවන්න. ඒ සුදුසුකම කියලා නෙවෙයි පිස්සු කියලා කියන්නේ. ඔල්මාද කියලා කියන්නේ. ඔය දැනුම කියන්නේ ඔන්න ඕකට. දැනුම තියෙන කාටවත් විචිති වෙච්ච හැටියට කියන්න බෑ. ඒක හැඩ ගැසනවා. අහල වට්ටම් දානවා. ඔප්නම් වණ්ඩ හදනවා. අතිශෝක්ති දානවා. අඩු කරන්න හදනවා. ඉතින් අඩු කරව ගමන් ඕනම කෙනෙකුට තේරෙනවා කොච්චර පටලවලාද කියලා. ඉතින් ඊට පස්සේ ගනුදෙනුවට අවශ්‍ය කරන මාධ්‍ය නැති වෙනවා. ඒ නිසා අපිට කවදාකවත් දැකපොදී දැකපැහැටියෙන් කියන්න බෑ. ඇහිච්චදී ඇහිච්ච හැටියෙන් කියන්න බෑ. දැනිච්ච දේ දැන් ඇටියෙන් කියන්න බෑ. හිතච්ච දේ හිතච්ච ඇටියෙන් කියන්න බෑ. යම් කිසි කෙනෙකුට දැකපු දේ දැකපු හැටි කියන්න පුළුවන් නම් ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ඇහිච්ච දේ ඇහිච්ච ඇටියට කියන්න පුළුවන් නම් ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. දැනිච්ච දේ දැනිච්ච හැටියට කියන්න පුළුවන් ආර්ය වෝහාරය කියනවා. හිතිච්ච දේ හිතිච්ච හැටියට කියන්න පුළුවන් නම් ආර්ය වෝහාරය කියනවා. ඒක ආර්යයන් වහන්සේලගේ භාෂාව. යථාවාදී තථාකාරී. යථාකාරී තථාවාදී යමක් කරනවා ඒ විදිහට කියන. තමක් කියන දේ විදිහට කරනවා. ඒක කරන්න බැරි අයට දෙන නම්බුනාමේ තමයි පෘථග්ජන කියන එක. පෘථග්ජනය කියුවොත් බරුවක්. කෙරුවොත් හොරකමක්. තව දෙක තුනක් තියෙනවා සභාවක් කියන්න බැරි දේවල්. එන්නේමයි පෘථග්ජනයක වැඩි. ඉතින් අපි මේකෙදි බලන්න පුළුවන් තරම් බහතෝරන පොඩි එකෙක් වගේ කමටහන්නට තාට වැටහිච්ච ටික, දැනිච්ච ටික, හිතිච්ච ටික මේ විදිහට හෙලි කරා. ඒ අතරවාරේ හිත පුළුවන් තරම් නිදහස් කර ගන්න බලනවා. අරමුණේ නැවත නැවත පැවැත්වීමේ සක්මනේදී නම් වම දකුණ වශයෙන් කියලා හිතන්නේ නැත්නම් සක්මන් ඉරියව්වේ එහෙම නැත්නම් පරියංකයක ඉන්නවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ආස්වාස ප්‍රසවාසය එහෙම නැත්නම් පිම්බීම හැකිලිමේ එදින්දා කටයුත්තක් කරනකොට තමන්ගේ ඉරියව්වේ එහෙම නැත්නම් චේතනාවේ හිත පැවැත්වීමෙන් හිත සරල කරනවා විපස්සනා වෙදී ඒ සරල භාවයේ ඇතිකරන උදව් කරන අරමුණ කාලානුරූපව බලා ඉන්නකොට ඒකට ඇති වෙන වෙනසට සාදර වෙනවා. වෙනස අභියෝගයකට ගන්න ඒක අනිත්‍ය වටහා ගැනීම, කනිච්ච සංඥාවක්, විපරිණාමයක් ආන ওই ටික කරගෙන යන්න පුළුවන් නම් දවස් තුනේ අපිට පුළුවන් වෙයි හිත අලුත් කරගන්න තිරියම් වෙන්න. ඉතින් එවැනි මූලික හඳුනා දීමක් දුන්නාට පස්සේ අපි දවසේ මාතෘකාවට බැස්සොත් නැත්නම් මේ වැඩමුළුවේ අපි ඉදිරියෙන් තියාගන්න හදන මාතෘකාවට ගත්තොත් අපි මේ කතා කරන්නේ දසුත්තර කියන සූත්‍රය ගැන. ඒ දසුත්තර කියන සූත්‍රය දීඝනිකාය කියන පොතේ අන්තිමට සඳහන් වෙන සූත්‍රය. ඒ සඳහා අපේ ශකිල්ල ගැන කතා කරනවා නම් ਸਰවචන්සේ දේශනා කරපු සූත්‍ර සංගීතීකාරක ස්වාමින් වහන්සේලා පොත් පහකට දාලා තිනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා. මේ දීගණික තමයි ඉස්සල්ලාම සාකච්ඡා කරලා තියෙන සංගායනාව. ඒකේ අද දක්වාම පැවතිච්ච හැම සංගායනාවකම චාරිත්‍ර වෙලා තියෙන එකයි. ඒකේ දීගණිකායේ සංග්‍රහ පොත්වල මුළු ත්‍රිපිටකෙම හදාපර හදාරපු යැත්තෝ කියනවා ආධුනිකයට අවශ්‍ය කරන සීලය පිළිබඳව සෑහෙන විස්තර සහිතව පුංචි දෙබස් මාර්ගයෙන් දිග කතන්දර මාර්ගයෙන් සීලය පෙන්වනවා. එනිසා පාටික වර්ගයේ සීල වර්ගයේ කියලා ඒ තියෙන ඒ වගේදී සීලය පිළිබඳව සමාට පිටු 15 20 එක දිගට හැම පුංචි කාරණාවකම ඉස්සර කළා. ඒ නිසා භාෂාසනට බහ ගන්න ඕන කෙනෙකුට ශික්ෂාට බහ ගන්න ඕන කෙනෙකුට සීලය පිළිබඳව සවිස්තරව බලන්න ඕන නම් ගන්න කියනවා දීඝනිකාය. ඊට පස්සේ භාවනා පැත්තට යනවා නම් මජ්ක්‍ධිම නිකාය කියවන්නේ. ඒකේ තියෙනවා හිත වැඩ කරන හැටි. සීලයක ඉඳගෙන පරිේශයෙන්ද බහිනකොට එහෙම නැත්නම් ආර්ය පරිේශයෙන්ද බහිනකොට ඔය ආර්ය පරිේශන සූත්‍රයත් ඒකේ තියෙයි. සතිපට්ඨාන සූත්‍රය ආනපන සති සූත්‍රවල ගොඩාක් සූත්‍ර තියෙනවා. 152ක් මේ මජ්ක්‍ධිම නිකාය ඊට පස්සේ සංයුත්ත නිකායේ ඒ කලවම් වෙලා තියෙන සීල සමාධි ප්‍රඥා ඔක්කොම සංයුත්ත අපි සංයුත්ත තැටි කියලා කියන්නේ ඒ වගේ හදලා තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන 1 2 3 4 5 පිළිවෙලට පිළිගස්සපු එකක්. එක කිව්වට පස්සේ තව අංගයක් එකතු කරනවා. තව අංගයක් උත්තර වෙනවා. ඒතකොට දෙක වෙනවා. ඊට පස්සේ තව අංගයක් එදුනා තුන වෙනවා. 1 2 3 4 5 7 8 විලට 11 දක්වා ධර්ම කරුණු පිළිගස්සලා තියෙනවා. මේ ඔක්කොම කරනකොට ඉතුරු වෙන අඩුම කැඩුම ටික ඔක්කොම එකතු කරලා කුද්දක නිකාය කියලා දාලා තියෙනවා. ඉතින් මේක තියෙන්නේ අපි මේ ගත්ත දසුත්තර සූත්‍රයේ තියෙන්නේ දීඝ නිකාය. ඒකේ ඒකේ තමත් විශේෂයකට කියනවා කියද මේක බුද්ධ භාසිතයක් නෙවෙයි මේක. නැත්නම් ශාස්ත්‍රු භාසිතයක් නෙවෙයි ශ්‍රාවක භාසිතයක් වෙන විදිහට කියනවා අපේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ උගන්වන දෙයක් මේකේ තියෙන. සාරිපුත්‍ර ස්වාමීන් තමන් වහන්සේගේ ගෝල පිරිසට නැත්නම් බණහාණ්ඩ කවති පිරිසට කරන දේශනාවක්. ඉතින් සර්වචනංශේ ජීවමාන වැඩ ඉන්න වෙලාවේ මොකක්ද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන්න කියලා ඥාන විභාගීය ක්‍රමයේ සලකා බැලුවොත් සාරිපුත්‍ර සාංශයට පේනවා සරුවච්චන්හන්සේට කලින් සාරිපුත්‍ර සාංශේ පිරිනම් පානවා කියලා. ඒ වගේම ධර්ම කොටස අවුරුදු 45ක් දිගට සරුවච්චන්සේ දේශනා කරලා තියෙනවා. ඒකේ ව්‍යාකරණයක් නැහැ. එක්කිනුට එකක් කියනවා තව කෙනෙකුට තව එකක් කියනවා ආනන්ද සාංශේ ගාව ඔක්කොම මේ වොයිස් රෙකෝඩර් වගේ රෙකෝඩ් වෙනවා සාරිපුත්‍ර සාංශේ කිරුවේ ඔක්කොම ඥාන වශයෙන් විභාග කරලා පෙන්නනවා ප්‍රස්ථාර කරලා පෙන්නනවා වගුගත කරා මොකක්ද ඒකේ තියෙන ලාභේ මේ සාහිත්‍ය සාහිත්‍ය ඉදිරිපත් කරන වගුව දැක්කට පස්සේ අපි හිතන්න කාලය විසින් මේක එක කෑල්ලක් නැති උනායි කියලා හැලිලා ගියයි කියලා මුළු වගුවම දැනකොට දන්නවා මෙන්න මෙතන අඩු වෙලා තියෙන මෙන්න මේ කාරණාව තුනේ පොතේ උපදවා ගත යුතු ධර්ම තමයි මෙතන නැත්තේ කියලා අර ඉසර පසර වම දකුණේ තියෙන ටික බලනකොට මැද අඩුව හොඳටම කියන්න පුළුවන් මේක ගලන්නේ තේමාවක් ඇතුළු. ඒ අනුව සාරිපුත්‍ර සාංශයේ එකේ කණු 10ක් ගැන කතා කරනවා දෙකේ කණු 10ක් ගැන කතා කරනවා 3 4 5 6 7 8 9 10 කියලා <clears throat> කාරණා 10ක් මාතෘකා 10 10 කතා කරනවා. දැන් අපි ඉන්නේ හතේ පොතේ. මේ වෙනකොට නිස්සාරණවනේ විතරක් වැඩමුළු 40කට වැඩිය මේ සූත්‍රයේම අරගෙන තියෙනවා වැඩමුළු වල මාතෘකාව වශයෙන්. අපි ගියේ පාර කරේ කතමින් සත ධම උපාදේ තබ්බා කියලා මේ මේ සාසනේ වැඩ කරන භාවනා කරන යෝගාවචරෙක් බික්කු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා උපදවා ගත යුතු ධර්ම 6. දැන් අද මාතුකා තැබුවේ කත මේ සත්‍ය ධර්ම අභිඤ්ඤය විශිෂ්ට ඥානෙන් දත යුතු කරුණු හත මොනවද කියලා මේ මාතුකා ලබනවා ප්‍රශ්නයක් මාර්ගයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ සර්වචන් වහන්සේගේ දේශනාවල යම් තැනක සර්වචන්සේ දේශනා කළ තියෙන සූත්‍රයක් අභිඤ්ඤය අතිවිශිෂ්ට ඥාණයෙන් දතේතු ධර්ම හතක් කිය. ඒකට ධාරිපුත්‍ර සංසය හරියට ඒක අරගෙන මේ කොටුවට දාලා අභිඤ්ඤේ ධර්ම හත මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවද කියලා හරියට පන්තියේ ගුරුවරයා ශිෂ්‍යයන්ගෙන් අහනවා. හැබැයි ඒ ශිෂ්‍යයන්ගෙන් උත්තර බලාපොරොත්තු අහනව නෙවෙයි. අද මම කියලා දෙන්න හදන්නේ අභිඤ්ඤේ ධර්ම හතයි කියලා මාතෘකා දැවීමක් මේකේ තියෙනවා. ඊට පස්සේ අභිඤ්ඤේ ධර්ම හත පොකුරක් වශයෙන් සත්ත්‍ය නිද්දේශවත්තු කියලා නමක් තියෙනවා. එතකොට මේ නිද්දස මේ නිද්දස වස්තු කියන එක අනිකුත් අපි හතේ පොතේ දකින කාරණා වගේ සුලභව සාකච්ඡා කරපු පාසුකාවක් නෙවෙයි. ඒක මේ සුවිශේෂී අවස්ථාවක් වෙලා තිබිලා තියෙනවා. ඒක ਸਰවචනාංශයට දේශනා කරන්න වෙලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මේ වෙලා තියෙන්නේ බලනකොට මම හිතන්නේ සවැත්නුර ජීතවනාරාමෙ වෙන්න ඇති. ආනන්ද සාංශයේ ගමට පින්නපාත වැඩියාම ඒ අන්‍ය තීර්ථක බමුණෝ කියන්නේ තිත්‍යා තිත්තිකා කියලා කියන්නේ අන්‍ය තීර්ථකයෝ එහෙම නැත්නම් ආජීවකයෝ නැත්නම් නිගණ්ඨයෝ ඒගොල්ලෝ ශාසනය වැඩ කරගෙන යනවා. මේ වගේම කරනවා. ඒගොල්ලෝ අතර තිබුණලු කතාවක් තිත්තිකයි දසවස්ස කාලයේ මතන් නිගණ්ඨන් නිද්ද නිද්දසෝති වදන්ති කියලා. තිත්ත්‍ය ශාවකෙක් අපි හිතමු ලංක අපේ පැවිදි වෙච්ච පුංචි හාමුදුර කෙනෙක් වගේ තීර්ථක ශාසනය පැවිදි වෙච්ච කෙනෙක් අවුරුදු 10 දී මැරුණොත් එයාට නමක් දානවලු නිද්දස කියලා. විශ්වදි මැරුණොත් නිබ්බිසති කියලා. නිබ්බිසති කියලා. ඒ 30 දොර නිත්‍යසති. නිච්ඡබ්බීසති කියලා එයාට නමක් දානවලු. ඒකෙන් අදහස් කරන්නේ මෙයා මේ මාසේ මේ තාසනේ මෙච්චර කල් මහානදම් පුරවල නැත්නම් අපි කිව්ව ශික්ෂාගාරකෝ ඉඳලා මේ පරිලෝ ගියා ආයේ මෙයාට අවුරුදු 10ක් ඉන්න වෙන්නේ නැහැ. මෙයා ඊට ඉස්සෙල්ලා වැඩ ටික කරගන්න. කියලා වගේ එයාට නිකන් සහතිකයක් දෙනවා. මේ ආත්මේ පුළුවන් තරම් වැඩ කරගත්තා. 10 දී නැති වුණා ආයේ ඊගා වෙනකොට 10ක් වෙන්නේ නැහැ. 10ට ඉතලා අවබෝධ කරන්න පුළුවන් කියන වගේ අදහසක් වෙන්න ඇති. හැබැයි ආනන්ද හැඳුනට මේක සැකයි. ඒ නිසා ආනන්ද හැඳුන කියලා බුදුජාණන් වහන්සේ කියන අවසරයි ශාංශ ගමට ගියාම මට කතාවක් ඇහුණා. මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් දසවස්සේදී මැරුණා නම් ඊට නිද්දස කියලා නමක් දාගන්නවා. විශේෂයෙන්ම නිබ්බීසති කියලා දතක් දාන. නිබ්බීසති කියලාත් කියනවා. නිත්‍යින්දති නිච්ඡත්ති චත්තාරීසති කියලා නමක් දානවා. මොකද්ද මේකේ අදහස කියලා. එතකොට ਸਰවචාන්සිය සඳහන් කරනවා ඒකේ ඒගොල්ලන්ට පැටලිලා ඕක එහෙම සාසනයක ඕක නමක් දාන්න බෑ නමක් දානවා නම් දාන්න බලන ਸਰවච සාසනය විතරයි යම් කිසි ਸਰවඥ සාසනයේ පැවිද්දෙක් ශීනාශ්‍රවයක් විදිහට අපි කිව්වොත් රහත් මාර්ගඵල ඥානෙ සාක්ෂාත් කරලා පස්සේ පිරිනුවම් පෑවට පස්සේ අවුරුදු 10ක් වෙන්නේ නැහැ ආනන්ද. අවුරුදු 9ක් වෙන්නෙත් නැහැ. අවුරුදු 8ක් වෙන්නෙත් නැහැ. 7ක් වෙන්නෙත් නැහැ. 6ක් වෙන්නෙත් නැහැ. 5ක් වෙන්නෙත් නැහැ. 4ක් 3ක් 2ක් යක් වෙන්නෙත් නැහැ. 6 මාසයක් වෙන්නෙත් නැහැ. 3 මාසයක් වෙන්නෙත් නැහැ. මාසිකුත් නැහැ. මාස භාගිකුත් නැහැ. සුමාන දෙකුත් සුමානකුත් නැහැ. දවසකුත් නැහැ. දවස් භාගිකුත් නැහැ. ඒ චිත්තක්ෂණෙම ක්ෂය වෙලා යනවා. ආය පැවැත්මක් නැහැ. ඒ නිසා ක්ෂීනාශ්‍රෙන් වහන්සේ නමකට විතරයි ওই නිද්දස වගේ වචනයක් දාන්න පුළුවන්. ඒගොල්ලෝ දාගෙන හිටියට ඒක අන්‍ය තීර්ථක සාසනයකට ගැලපෙන්නේ නැහැ කිය. ඊට පස්සේ සරුවචනාංශේ මේ ඇතිවෙච්ච ධම්ම මාත්‍රකාව මතින් සරුවචන්සේ ආනන්ද ස්වාමීන් දේශනා කරන යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ සාසනයේ අකාලිකවම කල් නොයවා කියලා එකට කියන්නේ. මේ සාක්ෂාත්කරණයක් කරන්න, අවබෝධ කරන්න ඒ කෙනාට ප්‍රතිපදාවක් තියෙනවා. මේ එක එක දේවල් කරලා පැතුවට හෝ එහෙම නැත්නම් වෙන උපක්‍රමයකින් හෝ මේක කරන්න බෑ. සර්වඥාන්ස ලෝකේ පහළ වෙන්නේ ඒ නිද්දස වස්තු කියලා දීලා. ඒ අන්‍යතිර්චකෝ කියනවා ඒ ශාසනය ඉඳලා මැරලා ගියොත් මෙච්චර ඉක්මනට වැඩි කරගන්න පුළුවන් කියලා දස වාර්ෂිකට ඉස්සලා ਸਰවචන්සේ සඳහන් කරන මේකට අකාලිකවම කරන්න පුළුවන්. මේ සාසනේ මේ ජීවිතේ තමන්ට කාලයට අහු වෙන්නේ නැති එහෙම නැත්නම් කාලයට යට වෙන්නේ නැති නැත්නම් කාලය විසින් කාදමන්නේ නැති මට්ටමටපත් වෙන්න පුළුවන් අන්න එහෙම වස්තු හතක් එහෙම නැත්නම් ප්‍රතිපදා හතක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි මේ ජීවිතේදීම ගරු කටයුතු ධර්ම හතක් නිද්දස වස්තු වශයෙන් මෙතන සඳහන් වෙනවා. ඉතින් අපි අද ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ලයිස්ට්ුවේ පළවෙනි ධර්මතාවය. අපි ගිය පාර තිබුණු වැඩ දවස් 10 වැඩමුළුවේ අපිට මේ වගේ කරුණු හතක් දවස් 10 ඇතුළත කරත හැකියි. නමුත් මේකේ මම හිතන්නේ කරුණු හතම මේ දවස් තුන ඇතුළත කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම විස්තර කරන්න ගියාම මට හරියට වෙලා යනවා. ඔක්කොම පිටු කරන්න යනවට වැඩිය අපිට තේරෙන ක්‍රමයට ඉදිරියට යන්නේ කොහොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා අපි අද මේ දීර්ඝ කතාවට පස්සේ දවසට මාත්‍රිකා තියෙන මේ නිද්දාස වස්තු වල පළවෙනි එක ඉදාවසෝ බික්කු සික්කා සමා සමාදානේ නිබ්බිද්ද චන්தோ හෝති ආයතින්ච සික්කා සමාදානේ අවිගත ප්‍රේමෝ හෝති මේ ජීවිතේම නිවන් දකින්න කැමති නැත්නම් රහත් වෙන්න කැමති කියලා කියමුකෝ අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් ඒකේ නැග දෙන පළවෙනිම ලක්ෂණය ਸਰවචන්සේ පෙන්වන පළවෙනි නිදස වස්තුව ඉදාවුසෝ බිකෝ මේ ථාරිපුත්‍ර සාංශ දැන් මේ කතා කරන ආනන්ද සාංශී බුදුහාමුදුර අතර ඇති වෙච්ච දෙබස ආනන්ද ථාරිපුත්‍ර සාංශී දැන් උද්දෘත කරනවා දසුත්‍ර සූත්‍රය කියලා කියන ඇවැත්නි මේ ශාසනයේ යම්කිසි භික්ෂුවක් නිද්දස කියන ආනිසංස ලබන්න කැමති නම් සික්ඛා සමාදානේ තිබ්බ ඡන්தோ හෝති. ශික්ෂා සමාදන් වීම සඳහා තීක්ෂණ කැමැත්තක් තියෙනවා. දැඩි කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ හික්මීම සඳහා, සීලාචාර වීම සඳහා, සීතල වීම සඳහා දැඩි කැමැත්තක් තියෙනවා. ඒක මේ විසමාචාර ගති අශීලාචාර ලෝකෙක වෙන වැඩක් නෙවෙයි. මේ සාමාන්‍ය ලෝකයා ද ඉල්ලන්නේ වල්බూరు නිදහසක් නේ. යාට ඕන ඕන විදිහට ඉඳුරම් පිනවන්න තියෙන නිදහස අපි ආර්ථික දියුණුවක් කියලා හිතනවා. එහෙම නැත්නම් දේශපාලන වශයෙන් අපි යන්න හදන්නේ එතෙන්ද. සමාජික වශයෙන් යන්න හදන්නේ එතෙන්ද. ඒ නිසා ඒක යනවනම් ඒ දැන් ඔය නිද්දස වස්තු දන්නේ නැතුව ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් ඉහළ මට්ටමට ගියා නම් කතා දෙකක් නැතුව අපායට යන්න පුළුවන්. මොකද එකෙන් කරන්න පුළුවන් තරම් ඉඳුරම් පිනවීමට තනාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. එහෙව් ඉඳුරම් පිනවන ලෝකෙක යම් කිසිකින් ඉඳුරම් দমনය කරන්න ගියොත් ඉන්ද්‍රිය සංවර කරගන්න ගියොත් ලෝකයා වුණත් කියනවා පිස්සු කියලා. මෙච්චර අපට ලස්සන හම්බෙච්ච මනුස්ස ජීවිතේ මේ මොකටද මේ මේ ඉදurang দমনය කරගෙන සීමාවල් පනවගෙන බයලජ්‍ය ඇති කරගෙන ශික්ෂාගරුක වෙන්නේ කියලා. මේක තද බල විදියට බලපානවා අවුරුදු 10 20 30 ඉන්න තරුණ පිරිස් වලට. මොකද ලෝකෙ ඔක්කොම බලාපොරොත්තු වෙන මේ වගේ පිරිස් පුළුවන් තරම් මේ ඉදurang පිනවන්න ඕනේ. ඒ කරන දේවල් ඉතින් බොහොම සාධාරණීකරණය කරලා කළා තියෙනවා. ඒකට මේ ඊර්ෂ්‍යාවෙන් මම කතා කරනවා නෙවෙයි. නමුත් ඒ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ කියන්නේ 10 20 20 30 40 කියන වර්ෂ තමයි බොහොම මේ ඔය සීලාති සීල ශික්ෂාවකට එහෙම නැත්නම් ශික්ෂා සමාදානය පිළිබඳව කතා කරන අමාරු වයස. ඉතින් අන්නේ වගේ කෙනෙකුට මේක හැබැයි ඔක්කොටම බලපාන දශක දශකේ කොයි දශකේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. යම් කිසි කෙනෙකුට ශික්ෂා සමාදානයේ තිබ්බ ඡන්தோ තද බල කැමැත්තක් ඇති වෙනවා නම් ඉතින් මට නම් හිතෙන්නේ මගේ පුද්ගලික මතය ගියාත්මිකින් ගෙනාපු සංසාරගත පුරුද්දක් මිස අපේ අම්මලා තාත්තලා දීපු ආදර්ශයක් නන් නෙවෙයි නෙවෙයි නෙවෙයි නෙවෙයි නෙවෙයිමයි අපිට ගුරුවරයෙක් දීපු අදහසක් නන් නෙවෙයිමයි කවදාවත් අපේ අම්මලා තාත්තට ඕකවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්න දන්නේ අපිට පුළුවන් තරම් සතුටු වෙන්න කාරණා හොයලා දෙනවා මිසක් කාටවත් හයියක් නැහැ කියන්න ඉඳුරන් দমনය කරගනිලා එහෙම නැත්නම් බයලජ්ජා වෙයල්ලා එහෙම නැත්නම් සීල සම්පන්න වෙන්නේ ඉබ්බ කකොට්ට කියනවලු දරුවන්ට උඹලා හරි පුදුමාකාර සතුනේ කෙලින් ඵලයල්ලකෝ යන්නේම හරහට නේ කිය. හැබැයි කියනම එකක් යන්නේ හරහට තමයි. දරුවන්ට කියනවලු කොහෙද ප්‍රගතියක් ගන්න පුළුවන් වෙන්නේ කෙලින් ඵලයල්ලයි කියලා. යන්නේ කොහෙද? මේවට කියන්නේ සකක්කොටු බන කියලා කියන විවල්. වැද්දා කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වෙහල්ලා, මිනිස්සෙක් වෙහල්ලා මොනවද මේ කරන්න කියලා මායකා වැද්දා. ඒකල දරුවන්ට ශිෂ්ටාචාර වෙන්න ගත්තා. අද මුළු සමාජය කිසිම කෙනෙකුට එහෙම පිහිටලා ශික්ෂාගාරක වෙයල්ලා වුණොත් මේක වෙනවයි කියලා කියන්න ගතියක් අපේ අද නැහැ. ඒක එදත් නැහැ. ඒක හෙටත් නැහැ. මොකද මේ සමාජයේ තියෙන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් සෙනක ඉන්නකොට බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. රෑ වෙච්ච ගමන් අනිත් පැත්ත හැරිච්ච ගමන් ලෝකේ තියෙන ඔක්කොම කඩප්පුලිකම් කරලා ආයෙසරයක් කඩපිහගෙන ඇවිල්ලා බොහොම සාන්තව හැසිරෙනවා. ඉතින් මෙහෙව් ලෝකෙක කාට හරි එනවනම් ශික්ෂාගරුකත්වයක් නැත්නම් ශික්ෂා සමාදානයි. ඒකට කියනවා සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා. ඉල්ල ශික්ෂාපද සමාදන් වෙනවා. මේක බෞද්ධ ශිෂ්ටාචාරය කියලා ඕනම් කියන්න පුළුවන්. Taman විහි ඒ අදිෂ්ඨාන ගන්නවා ශික්ෂාපද ගන්නවා මම මිනිස්සෙක් මම සතෙක් මම තව සතෙක් මරන්නේ නැහැ. මමත් යම් යම් දේවල් වලට කැමති ඒ නිසා මම අන්සතු දෙයක් ගන්නෑ. මම මගේ කාමවස්තු වලට කැමති කාමවස්තුන්ගේ නඹුවට කැමති නිසා මගේ මං මගේ කාමවස්තු කෙලෙසෙනවට කැමති නෑ ඒ නිසා මං අනුගේ කාමවස්තු මිත්‍යාචාරයට දාන්නේ නෑ මං බොරුවෙන් රැවටෙන්න කැමති නෑ ඒ නිසා මං කවුරුත් බොරුවෙන් රවටන්නේ නෑ කේලමෙන් හිස්සචනේ පරිසවචනේ රවටන්නේ නෑ ඉතින් මේ පද්ධතිය කියන්නේ මම මැරෙන්න කැමති නෑ නිසා මම මරන්න කැමති නෑ මගේ ඒවා තෝරකම් කරනවට කැමති නෑ. මම හොරකම් කරන්නේ මගේ දේවල් වෙන කවුරු හරි කාමිකව මිච්ඡාචාරව හැසිරෙනවා නම් ඒක කියලා තියෙනවා නම්බුවේ ජීවත් වෙන මිනිහට අවනම්බුව මරණයටත් එහා. ඒක විශාලම අවනම්බුවක්. ලිංගික අපචාර. බොරුව කියලම ඉස්සචන පරිසවචනේ. මෙන්න මෙවැනි දෙයක් සමාදන්ව රකින්න ඉතින් බුදුරජාණන් වහන්සේ වචනේ පරමාර්ථ වශයෙන් කියනවා සෝවාන් වුණාට පස්සේ තමයි කරන්න පුළුවන්. ඒක නිසා සීලවා හෝති හෝත න සීලමයෝ කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා සිල්ව බව වැඩි කරන්න උත්සාහ කරන්න නමු 100ක් සිල්වන්තෙක් වෙන්න බැරි බව හොඳට මතක තියාගන්න. අපි මේ ඉන්න කක්ක ගොඩේ මේ ඉන්න අසුචි වලේ අපි හිතනවා නම් 100%ක් සිල්වන්ත වෙන්න ඕනේ කියලා උන්දට ඒකම කුරුසෙට තියලා එන ගැහුවා වගේ වෙනවා. කටු බෙරේ දාලා පැරළුවා වගේ වෙනවා. එහෙම නැත්නම් Taman දැඩි අත්කිලමතාන යෝගයට අහුවෙලා පුදුමාකාර විඳවිල්ලකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක ටික විස්තර කරන ධම්මසංගණී ඒක අභිධර්මයට අදාළ පොතක්. අටුවාවේ සඳහන් කරලා තියෙනවා. සීලයකට නාපු කෙනෙක් කියන අපි දකින්න ලෝකේ ඉන්න විශාල පිරිසක් ශිල්පද වලට පඩම් අලංගවන්නු නෑ. ඒගොල්ලෝ කැමතිත් නෑ. මොකද මේ ශිල්පද සමාදන් වෙන්නේ. ඒගොල්ලෝ කැමති කාලා කාපල බීපල ජොලි කරපල කියන ජීවිතේ. ඒක දැන් මේ වෙලාවේ කොළඹ ගියා නම් බලන්න පුළුවන්. එතකොට ඕනෙම ලෝකේ තියෙන දියුණු රටකට ගියා නම් හැන්ද වෙනකොට වැඩේ බලන් ගතයි. කොළඹ නගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ කියලා ඔක්කොමලා කැමති ඒ ඉඳුරම් පිනවීමේ වැඩවලට. දවසේ ඔක්කොම වැඩ නැත කියලා ඒකට පෙළඹෙනවා. ඉතින් අන්න ඒ වාගේ ලෝකෙක කාට හරි කාටද හිතෙන්නේ කරන්න මට ඕන තරම් හැකියාව තියෙනවා. අපිට බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. ඒකේ ඉඳුරන් සහිත ඇඟක් ලැබිලා තියෙනවා. මේකට කියන අක්ෂර සම්පත්තිය කියලා. මනුස්ස ඇඟක්. අපිට ඕන දෙයක් කරන්න ඒ කරන්න පුළුවන්කම තියෙද්දී මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ නිද්දත වස්තු කල්පනා කරලා මම හැකිතාක් දුරට ශික්ෂාපද සමාදන්ව රකින්න යනවා නම් ඒ අදහස මිනිස්සෙින්ට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ කියලා කියනවා. නම් දෙයයන් බ්‍රහ්මයන්ට හොඳට තේරෙනවලු මේ මිනිස්සයා මේ යන ගමන මෙච්චර ලෝකේ ඔක්කොම වතුරට ගහගෙන යද්දී මිනිස්සේ වතුර දිගේ ඉහළට පීනනවා. ඒ නිසා කාට හරි එහෙම ශික්ෂාපදයක් සමාදගුණාට පස්සේ එnde ende ende ende අදි ශික්ෂාවට අදි ශීල ශික්ෂාවට එහෙම හිත ගියොත් ඒක නිවන් දැක්කට පස්සේ වෙන වැඩක් වගේ. Taman ඉන්න ශික්ෂාපදයට වැඩිය අදි ශික්ෂාවට යන්න හිතෙනවනම් ඒකට කියනවා අදි චිත් අදි ශීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි පඤ්ඤා ශික්ෂා කියලා. Taman දැන් හොඳයි. ඉස්සර සතුම් මරුව දැන් මරන්නේ නැහැ. ඒක හොඳයි. දැන් ඊට පස්සේ ඊටත් වඩා ශික්ෂාවට යන්න හදනවා දැන් මට පේනවා මට සතු මරමින් හිටපුවා මරන්නේ දැන් ඊට පස්සේ ඒක සමාදන්ව රකින්න ප්‍රකාශ කරනවා මම ඊට පස්සේ මරන්නේ ප්‍රකාශ කරපු ඉලන්ද සමාජය අපේ දිහා බලන් පටන් අරගන්න මේ යකා දවල් මිගිල රෑ දනියෙල්ද කියන කීප දෙයක් කරනවාද කියලා ඉස්සෙල්ලා අපි රහසෙන් ශික්ෂාපත රකින්න පුළුවන් බව දැනගත්ත ඊට පස්සේ ප්‍රකාශ කරනවා ඊට පස්සේ හොරකම් කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා බොරු කේලම හිස්සචන පරිසවචන. ඒක තමයි පාණතිපාත වේරමණී සික්ඛාපදන සික්ඛාපදන සමාධිය. මෙන්න මේ සමාදන්ව රකින්න ශික්ෂා පදය හැම ආගමකම තියෙනවා. මොකද්ද බුද්ධ ආගමේ තියෙන වෙනස? අනිත් ආගම වල ඒක තියෙන දේව නියමයක් විදිහට පෙළලා තියෙනවා. ඒක අපායට යනවා කියලා බය කරලා කරන්නේ. මෙහෙම මෙහෙම කෙරුවොත් අපාගාමී වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දේ අරව නිකන් අනපනත් වගේ නෙතිනේ මෙහෙම කරපන් ඔන්න දියනංශ කියලා තියෙනවා නොකරුව බලාගනි අපාය පොතේ නම් ලියනවා අපාගත වෙනවා බුදුරජාණන්සේගේ මේක පණතක් මිස අනක් නෑ ඒ නිසා මේක අනක් නැති පණත් කියලා කියන ශික්ෂාපද වලට අනිත ඔක්කොම දේව නීතිය මේක සරුවචනාංශේ දෙන්නේ මේක බලලා තේරෙනවා නම් මේක හරි කියලා කරන්න සරුවචනාංශේ කවදාවත් කාටක පටවන්නේ නැහැ. සීලේ රක්කවන්න යන්නේ කිකිලිය පිටර රක්කනවා වගේ. රකින්නේ කියලා කියනවා ඉල්ලගෙන. මේ කාද බුද්ධ ආගමේ පුදුමාකාර විදිහට පටලවාගෙන තියෙනවා. කොච්චර පටලවාගෙන තියෙනවද කියනවනම් අර ධම්මසංගණී අටුවාවේ සඳහන් කරන කතාව ඇත්ත කතාව. යම් කිසි කෙනෙක් ශික්ෂාපදයකට ගියයි කියලා හිතමු සතුන් මරන්න තියෙන්නේ. හොරකම් කරන්න තියෙනවා කියන සිල්ලම්මා නැත්නම් සිල්වතා සිල්වති මේ ගිය ගමන් සිල්වන්ත වෙච්ච ගමන් පුදුමාකාර කේන්තියකට යන්න පටන් ගන්නවා. ඒ නිසා බොහෝම ලස්සනට ධම්මසංගණී අටුවා ලියනවා සිල්පද සමාදන් වෙලා නැත්නම් අපි සංසාරට බැඳෙන්නේ තණ්හාවෙන්. සිල්පද සමාදන් වෙච්ච ඔක්කොම අපායට යන්නේ තෘෂ් ද්වේෂයෙන්. පැවිද්දෝ ඉන්න හරියක් ඉන්නේ තරහයි. මෑණිවරු ඉන්න හරියක් ඉන්නේ තරහයි. සිල් ගත්ත කට්ටිය ඉන්න හරියක් ඉන්න තරහින් අනිත් එකන සිල්පත කඩනවා කියලා හිතා. එතන අනික් කට්ටියට රක්කන්න ගිහිල්ලා. ඒක නිසා සිල් ඇත්තෝ මම කියන එකක් නෙවෙන්නේ සමහරට බය වෙන්න දෙයක් නැහැ ධම්මසංගණේ අටුවා කියවන්න. ස්ත්‍රියක් සමාදන් වෙච්ච ගමන් එයාගේ ජීවිතයේ තියෙන එකම කටුක දේ තමයි ද්වේෂයට එන්න පටන් ගන්න. ඒ මොකද ඊට පස්සේ මිනිස්සෙක් බත් පේන්නේ නැහැ. පේන්නේ අර කණ්ණාඩිය හරහා තමයි. ඒ නිසා සිල්ලුතුන් අතර ජීවත් වෙනවා කියන එක දත් 32 මැද දිව ජීවත් වෙනවා වගේ. හැම වෙලාවෙම අනුන් දිහා බලන්නේ සංඝ වංචනමක් කරනවා ගොටුවත්තද ගේන්නේ කුඩේද ගේන්නේ. කහ සිවුරක් දාන් තින්නේ රතු සිවුරක් දාන්නේ. දෙපළ සිවුර ඇඳගෙන යනවද නැද්ද? ඉතින් මේක බලව ගමන් එහෙම තියෙනකෝ මෙයා වැඩන්නේ මෙයා අපිට අසුර කරන්න බෑ මෙයා සිල් නැහැ. අපි ලොකු සංහස කියනවා මේ ඈත ඉඳලා බලලා තව කෙනෙක් කරන මේ ගන්න මේ ඇඳගෙන ඉන්න ඇඳුමෙන් සහ සිල් රකින්න චීන්දු කෙරුවට පස්සේ ඒක මොන තරම් අනවශ්‍ය විනිශ්චයක් නිසා දුකටපත් වෙනවද කියලා. එහෙම අපිට කියන්න බෑ මේ පන්තිය හොඳයි මේ පන්තිය නෑ අපිට කාලයක් ඇසුරු කරන්න ඕනේ. සරුවචන්නාංශේ පවා සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ සීලය අවංක නිර්ව්‍යාජකද්ද කියලා බලනත් ඇසුරෙන් පමණයි ඒ දීර්ඝ කාල ඇසුරකින් කියන්නේ. අපි කොච්චර ඉක්මනට අනුන් ගැන විනිශ්චය කරනවද කියලා කියන්න හේතුවම අපි සිල් රකින්න නිසා. අපි සිල් රකින්නේ නැතුව සතුන් මරමින් හොරකම් කරමින් කාමීත්‍යචාරයේ හිටියන අපිට ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා. අපිත් ඉන්නේ මේ බෝට්ටුවේමයි. සිල් රකින්න ගිය ගමන් සමාදන් වෙලා සිල්පද ගන්නව නිකන් නෙදෙන්නේ. 5 කිලෝ 5ක් දෙනවා 8 කිලෝ 8ක් දෙනවා 9 කිලෝ 9ක් දෙනවා 10 කොන 10ක් දෙනවා ප්‍රශ්නයක් නැහැ. අර වල වෙන්නේ Taman කුරුසෙට තියලා එන ගහ ගන්න එකද නැත්නම් අර තිබුණට වැඩිය සික්ඛාකාමකමක් සීලමය වෙන්න බෑ අපිට සීලවා වෙන්න පුළුවන්. සිල්වන්ත වෙන්න පුළුවන්. අන්නේ ගතිය Tamanට වැටහෙනවා නම් භාවනා කරගෙන කරගෙන යනකොට තමයි ඒක හොඳටම ඔබ වැටන් වෙලා ඉන්නේ සිල් දාන දෙනකොටත් වෙන්නේ නැතුව නෙමෙයි. සිල් ලගෙනකොට වෙන්නේ නැතුව නෙමෙයි. භාවනා කරනකොට වෙන්නේ නැතුව නෙමෙයි. භාවනා හොඳටම තමන්න තේරෙනවා මේ තමන් මේ ගත්ත සිල්පද මේ සතිය පිහිටවන්න පහසුවක්ද? නැත්නම් මේ දනුකඳේ ගැහුවා වගේ නිස්සනවනේ කවදද ගෙදර යන්නේ කියලා බලාගෙන තින්නේ. ඒ මොන මල හොන්තුවක්ද මේ සිල්පදයක් කියලා දාගෙන ඉවල උර චක්‍රමාලයක් දාගත්තා වගේ රැයට කන්නත් නැහැ. මල කරදරේ. ඒකට කියන්නේ මේ නිද්දස වස්තු කියලා. ඒකට කියන්නේ සික්ඛා සමාදානේ තිබ්බසක් ඡන්தோ හෝති කියලා. තිබ්බ ඡන්දේ තියෙන සමාදන් වෙච්ච සීලය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මං කවදා මීටත් වඩා ඒ සඳහන් කරලා තියෙනවා ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ හෝති. තව ඉදිරියට ශික්ෂාව සමා ගැනීමට අතන අරපු ප්‍රේමයක් තියෙනවා. කවදද මම ශික්ෂාපදය සමාදන් වෙන්නේ කියලා. ඔය සර්වඥාන්සේ ඒකේ ජාතක කතාව තියෙනවා මහා ජනක ජාතකේ මහා ජනක කියන රජුරෝ රජ සිව්මෙදුරු කවුලටලා උඩට වෙලා ඉඳගෙන කල්පනා කරනවලු අනේ මේ හත් දවසක් මොර වැහි වහිද්දී සිවුර බඩතුලේ හඟවගෙන මං කවදානම් පින්නපාතේ වඩින්දෝ මේ රජ කෙනෙක් කල්පනා කරනවා යදා සත්ත දාමේගේ ඕවට්ටෝ වල්ල චීවරෝ පින්ඩාය චරිස්සාමේ කිං කදාසු භවිෂ්‍යති මේ වාදකප හදතප කියලා කියන්නේ කූඩල්ලේ ලුණු වතුරකට දැම්මා වගේ වැඩක්. පණුවෙක් දෙකට කැපුවා වගේ වැඩක්. කකුල් දෙක පළලා ලුණු ටික කැවිදිනා වගේ වැඩක්. අනේ මට බඩතුලේ සිවුර හංගගෙන පාත්‍රය හංගන බද වැස්සේ මට කවදා සිල් දකින්න ලැබෙයිද කියලා ඒ හාමුදුරෝ මේ ලිඛිතව ලියලා තිනවා. මේ ශික්ෂාපදයක් රකින්න කෙනා කොච්චර සහැල්ලුවද ඉන්නේ? මේක මේ බැඳගෙන බත් උයාගෙන කාලා රැයටත් කාලා බුදියාගෙන බාල් දම දම භෝජන සංග්‍රහ පවත්තමින් මේ කරන මගුලයි මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා පැත්ත කරලා බණ භාවනා කරනවා තියෙන දෙකේ වෙනස අපිට කියලා කියන්න පුළුවන් ද කීල්ස් කම්පැනිට කියලා ඔය කතාවක් එහෙම කරුවොත් එහෙම බණට එහෙම කොහොම හිටියද ඔවා නැත්නම් මැක්ඩොනල්ඩ්ස් ගිහිල්ලා නැත්නම් සබ්වේ එකට ගිහිල්ලා කිව්වොත් එහෙම ඌව කතා කරන්න ගියොත් ඒ රස්සාවලුත් නැති වෙනවා. ඉතින් ඒ ඌවගේ දේව කතා කරන්න බෑ. Tamanට තේරෙනවා නම් ලද දේෙන් සතුට වෙයන්. දින එන ලැබෙන ඇඳුමකින් සතුට වෙයන්, ලැබෙන ආහාරයෙන් සතුට වෙයන්, ලැබෙන සීනාසයෙන් සතුට වෙයන්, ලැබෙන බෙහෙත් ටිකෙන් සතුට වෙයන්. ඔයින් එහා මොනම පතවුවත් ඒ පැතීමේ වෙහෙස මිසක්ක සතුට නෑ. ඒ නිසා සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන සන්තුට්ඨෝ හෝති iterator පින්නපාතේන සන්තුට්ඨෝ හෝති iterator සීනාසනේන කියලා යම් ලදයන් සිවුරකින් සතුට වෙන්න ලදයන් ආහාරකින් සතුට වෙන්න ලදයන් සීනාසනකින් සතුට වෙන්න කියලා අපේ අම්මලා තාත්තලා අපිට කියලා නැහැ හොඳලා කියලා තියෙන්නේ අල්ලපු ගෙද තියෙන 32 size එකේ ටෙලිවිෂන් එකක් අපි කොහොම හරි ෆයිට් එකක් දීලා ඊට වඩා ලොකු එකක් ගන්නවා. අල්ලපු ගෙදර තියෙන කාර් එකට වැඩිය ලොකු කාර් එකක් ගන්න ඕනේ. අල්ලපු ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා අපිට දෙකක් ගන්න ඕනේ. ඉතින් මේකට නෙළමයි අර අහස් කූරයට ගින්දර තිබ්බා වගේ පත්තු කරලා උඩ අරින්නේ. උඩෝර කියලා ඩෝංගල පුපුරපුවාම කෑලි කොහෙද කියලා හොයන්න බෑ. ඉතින් එහෙ උලේ ඔකෙක අම්මලා තාත්තත් ඒ වගේ එකක් කොට බන අපට උගන්වද්දී අපි යන අධ්‍යාපන ආයතනයේ ඉන්න පිස්සු විහට්ටොත් මේ වගේ බන උගන්වද්දී කාට හරි හිතෙනවා නම් මේ ශික්ෂාව පිළිබඳ ටික ප්‍රේමයක්. ඉතින් අනිවාර්යයෙන්ම ගිය ආත්ම වලට ගෙනාප එකක් නේ නැතුව මේ ආත්ම දෙන්න පුළුවන් ද කියන එකේ වගේ දෙයක්. බටහිර ලෝකේ පරිශන කරන කට්ටිය කියනවා හිතා ගන්න බෑ මේ තරම් ශික්ෂාවේ මෙච්චර සුඛයක් මෙච්චර සරල ගතිය අහිංසක ගතිය ඇත්තදී මේ මිනිස්සු මේ සංකර කරගෙන ඉන්න ලෝකයේ මේ ශික්ෂාව නිකන් දෙද්දී ඇයි ඒකට ගන්න නැතුව මේ මෙච්චර සංකර දෙයකට අත දාලා අත පුච්චගෙන ඉන්න හැටි බැලුවොත් ඇයි මෙච්චර පිරිසක් ශික්ෂාවට එන්නේ? ඇයි මෙච්චර පිරිසක් ශික්ෂාව නොගන්න කියන එක පාඨමාලාවකින් කරන්න පුළුවන් එකක්ද නැත්නම් ඥානගත වෙන එකක්ද කියන එක 50ට 50ට ලො හිටලා තියෙනවා. කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැති කාට තේරෙන්නේ නැහැ. සමහර කට්ටියට කියලා දෙන්න ඕනේ මේ සාරිපුත් ආදී ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් මේවා නිද්දස වස්තු මේක සරුවචනන්සේ දේශනා කරලා තියෙනවා. සීකා සමාදානේ තික්ක ඡන්தோ හෝති කියලා හිතනවා මේකනේ සද්ධර්මය කියන්නේ අවුරුදු 2600 ඊට පස්සේ අපිට කියනවා කාටවත් තේරෙන්නේ නැහැ මට තේරෙනවා මම පුළුවන් තරම් උත්සාහ කරනවා ශිල්පදයක් අරසා කරන්න කියලා කිව්වොත් ඒ අදහස ඒ චිත්ත මාත්‍රයේම ඒකන ඔසව තබනවා ඒකන ආර්ය භාවයටපත් කරනවා එමෙතු මේ ශිල්පදේ කියන්නේ කටුවටුන්නක් වෙලා නම් ශිල්පදේ කියලා කියන්නේ කුරුසෙට තියලා එන ගැහිල්ලක් වෙනවා නම් මා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට ගිය වෙලාවේ එතෙන් ඇවිල්ලා මේ දේශනයක් පැවැත්තුවා. ඒ මහාචාර්ය ස්වාමීන් වහන්සේ තමයි. මට වැඩි පුංචි හැබැයි. මං වැඩි මහතයි. මහාචාර්ය වුණා. ආම්දුරෝ කියනවා තීරවාදී කවදාකවත් නගා හිටවන්න බෑ කිව්වා ශික්ෂාපද වැඩි කිව්වා. මේව වැඩන්නේ මෙච්චර තියාගෙන යන්න බෑ ඉස්සරහට ඒ නිසා මේකට අඩු කරගත්තොත් අපිට හැයන ගමනක් යන්න පුළුවන්. සෑහෙන වයිට්ටයක් දෙන්න පුළුවන්. අපිට කවුරුත් එක්ක දෙන්න පුළුවන්. ඒ නිසා මේ ශික්ෂාපද වැඩිකම තමයි අපිට තියෙන බාධාව. ඒ ඔක්කොමල සාදු කියලා අම්මෝ ලොකු හාමුදුරුවෝ ඉතින් මහාචාර්යලා. ඉතින් මට දෙන බුදුරජාණන්සේගෙන් ඉල්ලගෙන සමාදන් වෙයන් කියලා නේ තියෙන්නේ. ඉල්ලගෙන මොකටද සමාදන් වෙන්නේ එහෙනම්? ආලි සමාදන් වෙලා ශික්ෂාපද වල නරක කතා කරන්නේ මොකටේ? ඒ තරම් අර තියෙන පාදමවත් තේරෙන්නේ නැතුව ඉතින් මේ එක්කනේ කොයි සම්බන්ධයෙන් කතා කරනවා සම්බන්ධන කීයකට කතා කරනවා දේශන ශාලා කීයක් කතා කරනවද? අද විශ්වවිද්‍යාලේ ඉන්න හුඟ දෙනෙක් මන් දන්නවා. උන්දලාගේ වැඩේ ඔච්චරම තමයි. අනුන්ට කියලා දෙනවා. අපේ මෙහෙට ආවා භවනා කරන්න මේ ඉන්දුනීසියාවේ හාමුදුරු දෙනවා. සාමනීර. ඒ හාමුදුරුවෝ කියනවා මේ මුළු ඒ ජයවර්ධනපුර නෙමෙයි හිතන්නේ විද්‍යාලංකාර වෙන්නේ. සංඝයාට විනය උගන්වන්න කිසිම හාමුදුර කෙනෙක් නැතිලු ගිහියෙක්ලු උගන්වන්නේ. හාමුදුරුවෝ මොනවාර පිළිහිట్లా එපා විනය උගන්න. කිසිම හාමුදුර කෙනෙක් කිසිම මහාචාර්යවරයෙක් ගන්න ඇතුළු විනය උගන්න. ගිහි මහත්යෙක් උගන්න කියලා මහත්ය මෙහෙට අඬ ගන්න හරි ෂෝක් මහත්ය යතින් බලනවා. ඒ මොකද ඒ කට්ටියට තේරෙන්නේ නැහැ මේ ශික්ෂාපදයට සමාදාන ඒගොල්ලන්ට වෙන්නේ කූඩුවකට දාලා දොර යවුවා වගේ. ඒ නැත්නම් එලිමාංශිර කන්දරක රැඳවියෝ වගේ. ඉතින් ඒ නිසා කාට හරි හිතෙනවා නම් මේ ශාසනයේ තීක්ෂණ ශික්ෂාවක් තීක්ෂණ ඡන්දයක් ශික්ෂා සමාදානයේ සහ තව තව මට ඉහළ ශික්ෂාපදයට යන්න කියලා ඒක මේ මේ නිකන් තර්කිකෙන් ගන්න දෙයක් අ සුතුමෙන් ගන්න යන්නේ ඇඟෙන් එන එකක් වෙන්න ඕන. ආනේ ඇඟෙන් එන දේ තියෙනවා නම් ඒ පුද්ගලයාට සීමාවක් නැහැ සාසනෙ. කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද කියන එකේ සීමාවක් නැහැ. ඉතින් එහෙව් අසීමිත විවේකයක් තියේදී මොකටයි අපි මේ ශික්ෂාපද වලට බය? ඉඳුරම් පිනවීමට ඇති ආසාව. මේකට කියනවා කයර තියෙන ආසාව සහ ජීවිතේට තියෙන ආසාව කියලා. ඉතින් ඒ දෙකත් පැත්තකට දැන් අපි සෑහෙන දේවල් පැත්තකට කරන්නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. අම්මලා තාත්තලා ආලියා හරකබාන මිනිමුතු තාන්නමාන ඔක්කොම පැත්තක දාලා ඇවිල්ලා තියෙනවා. නමුත් කොයි වෙලාවක හරි හිතුනොත් ජීවිත හේතුව නිසාවත් මම ශික්ෂාපදයක් කඩන්නේ මම ඉදිරියට යනවා. නැත්තම් පුළු පුළුවන් වෙලාවෙ මේ ශික්ෂාපද කියන පැටි තද කරගන්නවයි කියලා ඔය අවුරුදු 40ක විතර කාලේ මට කිසිම දැනකින් කවදාකවත් බාධාවක් ඇවිල්ලා නැහැ. බාධාවක් තියෙනවා නම් අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි. තමයි මේට වැඩි ශික්ෂාපදයකට යන්න හෝ මේ ශික්ෂාපදය අකල්මාශ්‍ය විදියට අජිද්‍ර විදියට අසබල විදියට රකින්න බැරි හේතුව බඩබුරවන්න තියෙන ආසාව. කායර සම්පතිනවන තියෙන ආසාව. ජීවිතේ තියෙන ආසාව. ඉතින් අපි නිද්දස වස්තු හතා කරනකොට අපෙන් සීකල සීලය කියන එක හෙට්ටු කරන්නේ තමන්ගේ ජීවිතේ තියෙන ආසාව, තමන්ගේ කායර තියෙන ආසාව හෝ තමන්ගේ රුචි අරුචි ටික රුචි අරුචි කණ්ඩික පාවා දෙන එක. අද ගහලා තිබුණා ත්‍රිවිලර් එක මට ඒක මතක නැහැ වචනේ. ඒක ලියලා තිනවා මම මගේ හුස්මටත් වඩා වඩා ආදරෙයි ඔයාට. භාවනාව පැත්තක දිවිච්ච අය අනපානේ පැත්තක දිවිච්ච අය මට ඔයා හම්බ වෙනවා නම් මම මගේ හුස්මටත් වඩා ආදරෙයි ඔයාට. ඉතින් අපි තුතු ඔයාටත් වැඩිය මම මගේ හුස්මට ආදරෙයි කියලා ඔන්න බුදුහාමර ඉනාවේ. අපිට කරන්න බෑ. අපිට හුස්ම ඒක පැත්තකට ගියාවයි ආදරය කරන බෙට හාෆ් එකත් එක තියෙන දෙල්ලම නැතර කරන්න බෑ. ඉතින් ඒක ශික්ෂාපද නිකන් කිරිබිම්මල් නැටි කැඩනා වගේ කඩලා යනවා. ආලකොල්ලන්දක් කඩුකින් කපලා දැම්මා වගේ කඩලා යනවා. ඒක නිසා ශික්ෂා සමාදානේ කවදාකවත් දුසිංගානට තොගේට ජන විඥානේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක වෙන්නේ හැබැයි ඒ බව දැනගෙන මෙච්චරම මිනිස්සු චපලයි ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ පද්ධතිය හැටි. මට බැරිද කියලා හිතුවොත් කිසිම බාධාවක් මොනම බාධාවක්. ඒක මම දන්නවා මේ. පිරිමික් වෙච්ච නිසා අතිරේක ලාභයක් මට ලැබුණා. අපි ලබනවා. අපිට හිතුවක් කාර වෙන්න පුළුවන්. ලංකාව වගේ රටක. කෙල්ලන් අමාරු. ස්ත්‍රී පක්ෂයට අමාරු. ඒකේ පද්ධතිය තියෙන පුරුෂ ප්‍රධාන පද්ධතියක් නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් ශික්ෂාගරුක වෙලා තික්ක ශික්ෂාවක් තියෙන ඌ හිතුවක්කාරයෙක් කියලා මං කියනවා. යම් කිසි කෙනෙක් තද්ද බල ඕනකමක් තියෙනවා ශික්ෂාවක් රකින්න. ඉදිරියට යන්න අන්මම අමු හිතුවක්කාරයෙක් වෙන්න ඕනේ නැත්තම් කරන්න දෙන්නේ මේ සමාජයේ ඒ තරමටම තමනුත් කක්කවලේ වැටලා කක්කවලට අඳිට සමාජයක් තියෙනවා. ඒ නිසා මේකට පුදුම සූර වෙලා බෑ, වීර වෙලා බෑ, දිහිර වෙන්න ඕනේ. සූර වෙලා බෑ, ධීර වෙලා බෑ, ධීර වෙන්න ඕනේ. ඉස්සල්ලාම කරන්න අහංගලා කරන්න. කිසි කෙනෙකුට කියන්නේ. කියලා ටික කාලයක් ගියාට පස්සේ ප්‍රකාශයක් කරන්න මෙච්චර. තමා දාය සික්කති සික්කාපදේසු. ඒකට දෙවියොත් බයයි කියනවා. බ්‍රහ්මියොත් බයයි කියනවා. අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය අපි මෙතෙක් කල නොකරපු සෙල්ලමක් කරනවා. කාය ජීවිත নিরপেক্ষව තමගේ රුචර්ජකම් පැත්තක තියලා පුළුවන් තරම් තමයි රකින්න සීලය අපේ ලොකු සංසිඳනවා සීල ආභරණයම මුත් අංග භූෂණ පරිස්කාර භූෂණ කරන්න එපා. භික්ෂුවක් සීලේම ආභරණයක් කරගන්නා මිසක්කා මේ මිනිසු කරන රූපලාවන්‍ය කරන්න එපා. ආභරණ පලඳින්න එපා. සීල ආභරණය හොඳටම ඇති. අද තියෙන මේ විකාර දෙයත් එක බලනකොට සිල්වත් වුණාට පස්සේ රාජ සභාවකට යන්න පුළුවන්. බ්‍රහ්ම සභාවකට යන්න පුළුවන්. දේව සභාවකට යන්න පුළුවන්. සංඝ සභාවකට යන්න පුළුවන්. උගත් සභාවකට යන්න පුළුවන්. અભීතව යන්න පුළුවන්. ව්‍යක්තව කතා කරන්න පුළුවන්. ප්‍රතිබලව කතා කරන්න පුළුවන්. මෙන්න මේක අපේ දරුවන්ට දුන්නොත් ඕනෙම තැනකට බයක් නැතුව ඉදිරියට යන්න පපුව දාලා යනවට කියනවා અભීතව යනවායි කියලා. ව්‍යක්තව කතා කරන මොනක්ද මේ කතාව තමන්ගේ සීල ගැන විතරයි. ඒ වගේම ප්‍රතිබලව උපේලා කතාව කියන්නේ මගේ ජීවිතෙන් මම උපේලා කියන්නේ. අපේ ශාසනයේ අඟුලිමාල හම්දුරු කියලා කියන්නේ දැක දැක දැන දැන දහහක් කපලා තියෙනවා. ගණන් කරලා 999 තමයි කේල් ගහට කොටුවා වගේ වැඩේ වරද්දාගත්තේ. ගණන් කරන්නේ නැතුවත් එක වෙන 1000ට වැඩි. දැන් ඔය ප්‍රභාකරන් එහෙම මුල්ලේ ඒගොල්ලන්ට එච්චර සෙල්ලම් කරන්න බෑ. ඉතින් එහෙව කරපු මනුස්සයාට බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා මම නම් නතර වුණාට පුළුවන් නම් නතර යන්න කිව්වා. මේක මුළු ජීවිතේට හැමච ලොකුම අභියෝගේ බාටපත් වුණා අඟුලිමාට ඒ දිසාපාමොක්ලන් හිටපු දක්ෂම ශිෂ්‍යයා. කොයි කෙනෙකුට නතර වෙන්න පුළුවන් මට බැරිද කියලා ආවුද එහෙම දැම්ම වැන්දා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නකොට කොච්චර දැඩිසේ ශික්ෂාගාරක වුණාද කියනවා. අච්චරම ලේ පිට කපපු ත්‍රස්තවාදියා. හැමදාම පින්නපාත යනකොට කවුරුහට කොල්ලෙක් ගලකට ගැහුව ගලකින් අඹ ගහකට ගැහුවත් තට්ටෙටලු වදින. එනකොට ලේ පෙරාගෙනලු එන්නේ. සිවුර ඉරාගෙන. කවුරු හරි බාහිර ඉඳලා කෙල ගැහුවොත් මූණට වැටෙනවලු. කුණු බාල්දියක් විසිකරුවොත් ඇඟට වැටෙනවලු. ඉතින් හැමදාම එනකොට නඩු. ඉතින් මේක ඉතින් අර අර වගේ ධාමරික හොරෙක් මේ ධාමරික චෞරෙක්. සර්වචන්සේ ළඟට ගියාට පස්සේ කියලා තිනවා අඟුලිමාල උඹ දැන් ඔය කුණු ටිකක් වටනවා කියලා කැලි ටිකක් වටනවා කියලා ගලක් ගැහුවා කියලා ද්වේෂ කරලා මේ ආත්මේ රහත් වෙන්නේ නැතුව ගියොත් අපායට බුද්ධ කල්ප කීයක් ඉඳ වෙයිද දන්නේ නැහැ. එසම්බ දැකලා තියෙනවා මිනිසු මරණ හැටි. දැන් ඉවසපන්. මිනිසු ගල් ගැහුවයි කියලා කතා කරන්න එපා. ඔය මේ ගෙවෙන්න තියෙන කර්ම වල ශේෂ කර්ම ටික. ඒ නිසා පුළුවන් තරම් මේ තියෙද්දි උඹ උඹේ සතිය පවත්වා. උඹ උඹේ පින්ඳ පාදේ කරපන්. උඹ උඹේ දෛනික කටයුතු කරපන්. ඉතින් මේක කොච්චර මේක කොච්චර ඒ අඟුලිමාල හාමුදුරට වැදුනද කියනවනම් ඊට පස්සේ ආර තිබුණ සම්පූර්ණ අර මිනී වර්ණ දාමරික්කම තියා ඒ දවස සවැත් නුවර යනකොට මේ පාරයින් ඉන්න ගෙදරක කවුරුත් නැතුව මවක් ප්‍රසූත වේදනාවෙන් කෑ ගහනවලු. දරුවෙක් හම්බෙන්න ගිහිල්ලා වේදනාව දෙනවා. වින්නපු අම්බ කෙනෙකුත් නැහැ, ගෙදර මිනිහත් නැහැ, කවුරුත් නැහැ. ඉතින් මේ මේ හාමුදුරන්ට දැන් ඒක හිතට වැදුනලු. මාවක් දරුවෙක් ප්‍රසූත කරනකොට විඳින වේදනාව බොහොම දරුණුයි. එක සැරේ මේ 60000ක් කඩන තරම් වේදනාවක් කියලා කියනවා. ඔය කොච්චර බයිලා කිව්වත් පිරිමියෙකුට විඳින්නත් බෑ කියලා කියනවා. අපි නිකන් මහා පුරුෂයෝගේ කතා කරාට ඒක පිරිමේකට විඳින්න බෑ. එහෙම තරම් විඳින්නේ. ඉතින් මෙයාට කල්පනා වුණාලු මේ අම්මා කෙනෙක් විජිර විඳ විඳ දැන් පින්න පාතරවම ගිහිල්ලා එනකොට තාම විලිරුතාවේ ඒ වෙනකොට ළමයා හම්බෙන්න වෙලා. හම්බෙලා නැහැ. ඉතින් මේ අම්මගේ කල්පනාම දැන් මේ මේ අම්මට දැන් මොකද්ද කෙලවර දැන්? පස්සේ සරුවචනන්ස ළඟට ගියාට පස්සේ කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මට සාමාන්‍ය මට ඉවසන්න පුළුවන් මේ අම්මා මං යනකොටත් කේන්ද්‍රී ගන්නවා තාමත් කේන්ද්‍රී ගන්නවා දැන් මේ වගේ ආවේනික දුකක් විඳින කෙනෙකුට අපි වගේ බණක් භාවනා කරන කාන්තාවන් ඇඟල්ලා උදව් කරන්න බැරි සංඝයාට මොකද්ද කරන්න පුළුවන් අපිට මෙහෙම කරන්න පුළුවන් ඔබ අදිෂ්ඨානයක් කරපන් මම උපන් දවසේ ඉඳලා අද වෙනකන් කවදාකවත් සත්‍යක් මරපු නැති නිසා ඒ මරපු නැති ආදි ශක්තියෙන් ගැබ් මල පහ වේවා කියලා. ඉතින් කවුරු කොහොම කියන්නේ සාසම දැන දැන දැක දැක 1000ක් අපල තියෙනවා. ගණන් නැතුව සීමාවක් නැහැ. දැන් ඔබ වහන්සේ කියනවා මං උපන් දවසේට කවදාකවත් සත්‍යක් මරපු නැති අදිෂ්ඨානේ ශක්තිය ගැබ් මල පහ වේවා කියලා කියන්නේ. එහෙනම් මේ අඟුලිමාල මෙහෙම කියයි. මම ආර්ය ජාතිය උපන් දවසේ සිට කවදාකවත් සතෙක් මරපු නැති ශක්තිය නිසා අරියාය ජාති ආජාතෝ පාන පාණාතිපාතං ප්‍රාණාතිපාතේ මං කරපු නැති නිසා ඊ අධිෂ්ඨාන ශක්තිය සීගන එතකොටම පුදුම ශක්තියක් එන්න ඇති හිතට මම මේ බුදුහාමරට යටත් වුණාට පස්සේ සිවුර දැම්මඩ පස්සේ මැස්සෙක් මරලා නැහැ කූඹියෙක් මරලා නැහැ. 1000ක් කපපු මට දැන් බුදුහාමුදුරු කියනවා තථාහම් භගිනිය අරියාය ජාතියා ජාතෝ නැගිනේනි මම මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා සීසපද දැක්කවට පස්සේ දවසේ කද්දාකත් දැක දැක දැන සත්‍යක් මරලා නැහැ. ඒ ආනුභාවයෙන් ගැප්මල පහවේ වා කියනකොට අර මෑණියන්ට දරු ප්‍රසූති සිද්ධ වෙලා තියෙන අදත් අඟුලිමාල පිරිස කියනවා. අදත් අඟුලිමාල පිරිස කියනවා. හිතන්න කල්පනා කරලා මේ වගේ දහහක් අපව මිනිස්සෙකුටත් මේ තරම් ගැම්මක් ගන්න පුළුවන් නම් මේ ශික්ෂාවක ඉඳලා ඒක ඒකට මේ හෙට්ටු කරන්න ඕනේ කියලා. ඉස්සර මේ වගේ හමුදාවක් යනකොට කැලේ හැංගිලා ඉඳලා එකේ කාලු මරන්න. ඒ හමුදාවින් එක එක පස බලන්නෙත් නැතුව දන්නවලු මේ කැලේ කොතනකට අඟුලි මාරිනවා. කපල කපල කපල අන්තිම එකත් කපනකම් එකෙක් කතා කරන්න දෙනවා. එහෙව් කපපු අඟුලි මාලා ඕගොල්ලන්ට නිවන් දකින්න පැත්තේ ඕගොල්ලෝ එච්චර පව් කරලා නැති නිසා. 100ට 100ක්ම සුද්ධ වෙන්න ආසන. අශෝක රජුරෝ කාලිංගි යුද්ධෙදී කැති ගෑවා. ලේ විලක් වෙනකන් කැති ගෑවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරා මම ඊට පස්සේ දැන් බුද්ධාගම ගියාට පස්සේ මම කවදාවත් කරන්නේ අන්නේ වෙනස තමයි ලොකු වෙනසක් එතන තියෙනවා. අර තරම්ම සංවිධානාත්මකව මිනිමරපු හොරකම් කරපු මිනිස්සයාට ඒක හුන්නට තේරෙනවා. කෙනෙක් ජීවිතයේ නැති කරනකොට ඒ මනුස්සයා විඳින විඳපිල්ල. ඊට පස්සේ මම මේක නොකරන්න හිතන්නේ අරක දැකලා බුදු කෙනෙකුගේ උපදේශයක් ලැබිලා මගෙත් අදිෂ්ඨාන ශක්තිය දාලා කරන්න පුළුවන් කියලා දකිනකොට මට මේක කරන්න පුළුවන්. ආන්නේ ඒක අපිට පුළුවන් හෙට්ටු කරන්න. ඒ නිසා මේ ජීවිතයේදී අපි වැරදි කරා කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. සාසනයක් තියෙන මේ ඕනම වැරද්දක් හදන්න මේ ඕනම වැරද්දක් මකන්න පුළුවන්. ඒ මකන මකබෝගෙනාට තමයි තියෙන්නේ බුදුන් ඉපදිච්ච නිසා මට වෙච්ච ලාභේ. ඒ මකන මකබෝගෙනාට තමයි තියෙන්නේ ධර්මයක් කියන්නේ මොකක්ද කියලා. ඒ මකන කෙනාට තමයි තියෙන්නේ සංඝයා ඉන්නේ මොකටද කියලා. ඒ මකන කෙනාට තමයි තේරෙන්නේ මගේ සීලය කියන්නේ මොකක්ද කියලා. මේ හතර කියනවා සෝතාපට්ටි අංග කියලා. කාට හරි මේ විදියට වැටහෙනවා නම් මේ නිද්දස වස්තු වශයෙන් මම මේ ජීවිතේ මේ එnde ende ende ende ටික ටික ටික ටික හරි මේ සීලේ රැකීම නිසා බුදුරජාණන් සංගේ බුදු රැස් විහිදවනවනේ අපි ධර්මයේ ධර්මතේට වැඩි කරනවනේ සංඝයාගේ සංගුණ වැඩි කරනවානේ. Tamange සීලය Tamanට ලොකු ආඩම්බරයක් වෙනවානේ. ආන්න ඒක හිතනවාද මේ ගෞතම බුද්ධ ශාසනය වගේ නෙමෙයි මෛත්‍රී බුද්ධ ශාසනය වැඩි වෙයි කියලා. වෙන්නේ කවදා කෙරුවත් ඔච්චරයි. අපි එදා බුදුහාමුදුරු ඉන්න කාලේ සවැත් නුවර ජේතවනාරාමයේ ඕක කෙරුවත් ඔච්චරයි. හැබැයි පොඩි ගැම්මක් තියෙනවා දැන් කරන එක හොඳයි. ඒ මොකද මේ තරම්ම මිනිස්සු නරකයි. ඒ තරම්ම සංවිධානාත්මකව සතුන් මරනවා. සංවිධානාත්මක හොරකම් කරන රටේ රාජ්‍ය නායකයා ඉඳලා පල්ලෙහා පිටිය දක්වා. සංවිධානාත්මකව ගණන් කර කර කාමීත්‍යාචාරය කරනවා. බොරු කීලම හිස් වචන කට්ටේ තොලේ ගෑවිලා නෙවෙයි කියන්නේ. එහෙව් ලෝකේ කාට හරි පුළුවන් නම් මේ ශාසනයේ නාමයෙන් මේ පැවිද්දේ මේ භාවනා හරිපිරියේ නාමයෙන් මේ සතියේ නාමයෙන් මම එන්නේ එන්නේ එන්නේ දැඩි තීක්ෂණ සත් ඡන්දයක් ඇති කරගන්නවා. ඉස්සරහටත් මම මේ යන්තම් අඩිය තියාගන්න ඉගෙන ගත්තා මම මේක හොඳට පුරුදු කරගන්න ඕනේ. පුරුදු කරන ඉවරලා ආයති සික්ක සමාදානේ ඉස්සරහටත් අදිශීල සමාදානේ පුළුවන් තරම් මම අවිගත ප්‍රේමම් අතාරින්න නැති ප්‍රේමයක් මම ඇති කරන යන්න පටන් අරගත්තොත් ඒ කෙනාට තේරෙයි එකක් මම කියපු විදිහට පෙර ආත්මගෙන ආපු පිනක් තියෙන්න ඕනේ දෙක මෙහෙම කරනකොට බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. ආනන්දමේ සීලයට කුසලතාවේ වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ විපටිසාර ගතිය අඩු වෙනවා. යන අලුතෙන් භාවනා කරන්න ඕනේ නැහැ. මම මෙහෙම හිටපු කෙනෙක් මම අද මේ අවිගත ප්‍රේමයක් ඇති කරන් තියෙනවා සීලය ඇති කරන්න මගේ හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. ඒක සතුට වෙන. ඒක ඒකට කියනවා සමාදානය කියලා. අද සීල්පද කවුරුත් සමාදන් වෙන්නේ නැහැ. ඒක ආඩම්බරයට පැලඳගෙන ඉන්නවා මිසක් ආ මම මේ කාටද බයටද සිල් රකින්නේ? කාටවත් බයට නෙවෙයි. ලක්ෂයකට දෙකකට නෙවෙයි. ඒක නිතර සමාදම් වෙනවා නම් මේ දවස් තුනේ වල ගෙදර යනකොට සෝවාන් නොවුණත් ධ්‍යාන නොලැබුණත් විපස්සනා ඥාන නොලැබුණත් අඩුවානේ දවස් තුනක් එක දිගට සිල්පදේ රැකගත්තේ කියලා සන්තෝෂයත් ඇති වෙනවා. මම දැක්කේ නෑ එක එක්කත් එහෙම සතුටු වෙනවා. එක එක්කත් නෑ. ඔක්කොටම ඕනලා තියෙන උඩින් යන්න ඉල්ලනවා, දිබ්බ චක්කු ඉල්ලනවා, දිබ්බ දෝත ඉල්ලනවා. ධ්‍යාන ලැබුණාද කියලා අහනවා. මාර්ගඵල ලැබුණාද? කන රත් වෙන දෙකක් ගහලා කියන්නේ තොපි ගෙදර හිටියනම් මේ වෙලාවේ මොනවද කරන්නේ? තියනද සීමාව පචකිලිනිකේ. කච කච කච කච කච කච කච කච කච කච ආර කතා. සතෙක් මරනවා හා තමා නකුසල කර්මයක්. සම්පප්පලාව. දැන් මෙහි ඉනකොට මොකෝ අඩම් බැන්දා වගේ අපි මේ පොඩි දෙයක් එයි. නිකන් කතා නොකර ඉන්න එකයි. එක පැයක් ඉඳගෙන ඉන්නවයි කිව්වහම භාවනා බල්ලට ගියාමයි මං කියන්නේ. කතා නොකර ඉන්නවානේ. මේවා ආශ්චර්ය ධර්ම. අපි ලොකු සංචින්න කාලේ කියව මෙලොව වශයෙන් තියෙන මනුස්ස ආශ්චර්ය ධර්ම. අර විසාකා විශ්වවිද්‍යාලයේ විසාකා විද්‍යාලයේ 60 දෙනෙක් ආව ගෑනු ළමයි. ප්‍රිෆෙක්ස්ලා. ඇවිල්ලා භාවනා කරා මම පැයකට විතර එන්න උනා. මම බයක් පැයක් බනහලා ඇහුවා මේ මොනවද කියන්න තියෙන්නේ කියලා. එක එකක් කතා කරන්නේ. උන් ඉතින් පැංගිරි වයසේ කෙල්ලෝනේ ඉතින් අපි දැකලා මොනවා කියන්නේ. ඊට පස්සේ මං කිව්වා උඹලා ඒ කවුරක්වත් නේ. වාද විවාද කණ්ඩායමක් එහෙම නැද්ද ඉස්කෝලේ. ඒකට ටීචර් කතා කරලා ඔය කණ්ඩායමේ නායිකාවක් ඉන්නවා. ඒක මං කයි ඒක නම් ගේමට කැතයි. ඔබ මොනවා හරි කියපන් දැන් කියලා. මයික් එක දුන්නාට පස්සේ කියනවා මම මොනවා කියන්නද ස්වාමීන් වහන්සේ අපි හැට දෙනා එක විනාඩියක් හරි කතා නොකර හිටියනම් මුළු ජීවිතේම මෙහිදී තමයි කිව්වා. අපි 60 දෙනාම එක විනාඩියක් හරි කතා නොකර හිටියනම් මුළු ජීවිතේම නිස්සන්නවනේ තමයි කියලා. ඒකිලු කොච්චර තේරෙන්නේද? අපිට පුළුවන් දෙයක අදිෂ්ඨාන කරගෙන ඉන්න මෙච්චර පැයක් වෙලාවක් මම කතා නොකර ඉන්නවා කියන්නේ. ඒක අපිට පේන්නේ වරදණ්ඩයක් වාගේනේ කරදරයක් වාගේනේ. අපි මේ කතා කරගෙන ඉන්නකොට පේන්නේ මේ මුස්පේන්තුව බුම්මගෙන ඉන්නවා කතා කරන්නවත් නැහැ කියලානේ. ආන්නේ වගේ සත පහක්වත් වියදම් වෙන්නේ නැති සතුන් නොමරා සිටීම. සත පහක්වත් වියදම් නැති හොරකම් නොකර සිටීම. කාමීත්‍යචාරය නොකර සිටීම බොරු කේලම් හිස්සචන පරිසවචන තිබේ තියෙද්දී අපි මේ දාන දෙන්න සල්ලි නැහැ කියලා සිල්ලුතුන් නැහැ කියලා රට රාජ්‍යවල දුවන දිවිල්ලයි මේ අකිරියෙන් සමාදන් වෙන්න පුළුවන් සීලය දිහා බලනකොට ලංකාව ලෝකෙටම විහිළු සපේනවා. ජාත්‍යන්තර විහිළු සපේන જાතියක් අපි. මෙච්චර සිල්පද සමාදන් කරලා ආනිසංස ගන්න පුළුවන්කම තියෙද්දී අපමෙයි අප්‍රමාණ කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. අපි මේ දන් දෙන්න අනේ දන් දෙන්න අප්ප නැත්තම් හෙට දපු දෙයට කණ්ඩා හම්බෙන්නෙත් නෑ අපිට. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ දෙන්න ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ දෙකවත් තේරුම් ගන්න බැරි සකල සිරින් පිළි ශ්‍රී ලංකාවක් අපිට තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකරි සමාදන් වෙන්න පුළුවන් අනේ දවසත් මම සත්‍යක් මැරුවේ නෑ. හොරකමක් කරේ නෑ කාමීත්‍යචාරයක් කරේ නෑ බොරු කේලම් හිස්සචන පරිසරෙන්ද නෑ කියලා දවස් එපා බුදුහාම කියන චිත්තක්ෂණ වශයෙන් ගන්න කියලා. ඒ චිත්තක්ෂණයම තේරෙනවා මට හම්බෙච්ච ආනිසංස. දසවසක් යන්න එපා නවවසක් යන්න ඕනේ නෑ අටක් නෑ හතක් නෑ. ඒ චිත්තක්ෂණේ සමාදන් වෙනවා නම් නිවන දුර නෑ. ඒක සමාදන් වෙන්නේ නැත්නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ඒකත් කරලා සමාදන් වෙන්නේ නැත්නම් සමාදාය සික්කත සික්කාපදේශ කියලා සරුවචාන් සඳහන් කරන්නේ. ඒක කරන්න කරලා සමාදන් වෙන්න අනේ මට කවුරු කියලා දුන්නාට මම මේ වැඩේ කරන්නේ. මගේ සදිෂ්ඨාන ශක්තිය තමයි මම කොච්චර දේවල් කැප කරලාද මේක කරන්න කියලා. ඒක එතන එතන සමාදන් වෙනවා නම් නිවන් දකින්නකොට හම්බ වෙන අතරමඟදී හම්බ වෙන තදංග නිබ්බුති වගේ ලකූ සාන්තියක් දැනෙනවා. ඉතින් ඒ නිසා මේ දවස් තුන ඇතුළත දිග්ගටම උත්සාහ කරන්නේ කැඩුනයි කියලා මං කියන්නේ රාජ අපරාධ වෙනවයි කියලා. කැඩුනයි කියලා මං කියන්නේ දඬුවම් කරන්න ඕනේ කියලා. නමුත් Taman රකින්න ශික්ෂාපදයට තරම් වෙන ආකාරයට ගත කිරීමෙන් හැම වෙලාවෙම මේක සමාදන් වෙනවා නම් ඒකම හිතේ විපිලිසර බව නැති කරන ලොකු එකලසක් වෙනවා. ඒක මේ ශික්ෂාව හුදෙක් සීල එහෙම රතවිනී සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සීල විසුද්ධි යාවදීව චිත්ත විසුද්ධත්තාය. සීල ශික්ෂාව හුදෙක් චිත්ත විසුද්ධිය පිණිසයි. එතෙන් සමාධිය පිණිසයි. වෙන්න මොකකටවත් නැහැ. අපි රකින්න බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි අනෙක් මොනම දෙයක් කිව්වත් ඒක සීලබ්බත පරාමාශයක් වෙනවා. හුදු සීලය එහෙම වෙනවා නම් රකින්න හැම චිත්තක්ෂණයකම ප්‍රමෝදයක් එනවා. තරුණ ප්‍රීතියක් එනවා. මට ශික්ෂාවලඳ තීක්ෂණ ඡන්දයක් තියෙනවා. වැඩි කරගන්නත් ඕනකමක් තියෙනවා කියලා ඒ රකින්න රකින්න සීලය සමාදන් වෙන්න කතියක් තියෙනවනම් ඒකටමයි බුදුහාමුදුරු අවිප්පටිසාරත්තායි කියලා කියන්නේ. එහෙම නැත්නම් හිත විපිලිසර වෙන්නේ අන්දබන්ද වෙන්නේ පහ පිට්ටනියකපත් වෙන පහන් දැල්ලක් වගේ නෙමෙයි. චිමිනියක් දාව පහන් දැල්ලක් වගේ කෙලිම උඩට එන්න පටන් ගන්නවා. ඒක තමයි සමාධියක් වෙන්න තියෙන පෙර නිමිත්ත. එහෙම නැත්නම් අපි කියනවා පූර්ව නිමිත්ත කියලා. ඒ නිසා මේ දැනටම රකින්න මේ ශික්ෂාපද විශේෂ තමන්ගේ තියෙන සමාදම් වෙනවා කියන ගතිය නැත්නම් සාදු කියලා සමාදම් වෙන ගතිය වහාම එතනතර ක්‍රියාවත් කරන්ඩ ඒ සඳහා තරුණ ප්‍රීතිය පහල කර ගැනීමෙන් එහෙම නැත්නම් ප්‍රමෝදය පහල කර ගැනීමෙන් ඒසට පුංචි දෙයකින් සතුටු වෙන අස්පනා අපිට දකින්න දෙයකින් සතුටු වෙන જાතියක් වාටපත් වුණාට පස්සේ ඊටදී බරපතල වූ නිවන එච්චර දුර නෑ. මේක දන්නේ නැත්නම් ඉතින් නිවන ලබන්න අමාරුයි. ඒකයි සාරිපුත්‍ර සඳහන් කරන මේක අභිඤ්ඤයයි. එහෙම නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුත්තක් මේක. සීලේ වෙන මොන ආඩම්බරයකටත් නෙවෙයි එතන ලැබෙන විසුද්ධිය බව පිණිසයි විසුද්ධිය කියන මෙතන. අවිප්පටිසාර භාවයේ පිණිසයි. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය පිණිසයි. ඒක කාය ජීවිත নিরপেক্ষව රැක ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා